අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 207 වෙනි භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා නැත්නම් ධර්ම දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාව සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ මාසික වැඩමුළුවකට මුළුදී ගත කරන අවස්ථාවක් රටේ පවතින ඒ වාතාවරණයත් එක්ක බලනකොට අපිට ලැබිලා තියෙන විශේෂ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී ඒ බාහිර පරිසරයේ තියෙන ඒ කලබලකම් කරච්චල් එක බලනකොට මේ ලැබිච්ච කාලේ මෙතනලා ඉඳලා නිකන් ගත කරාට ලැබෙන්නේ නැහැ. ඒක අපි උපයන්න ඕනේ. මේ ලැබිච්ච විවේකය මේ හුදකලාව තවදුරටත් ඉදිරියට වඩා පළපරෝජනවත් විදිහට ගත කරන්නම් අපි ඒක උපයන්න ඕනේ. මුතිය උපයන්න මේ තාක් මෙතෙන්ද එනකමුත් අපි සෑහෙන ප්‍රයත්නයක් කරලා තමයි අපි මේ වගේ වැඩමුළුවකට සංවිධානය වෙන්නේ කාලය වෙන් කරගන්න. ඉතින් ඒක බැලුවත් ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් එපමණකින් මදි මේ කාලය විශේෂයෙන් මේ වගේ වනකට භාවනාකට සත්‍ය පිටවන්න ගත්ත කාලයේ සමෘද්ධිමත් කරගන්න ආඩ්‍ය කරගන්න වඩා වැඩි දියුණු කරගන්න විශේෂ ඥාන අවශ්‍යයි. ඒකත් මෙතෙන්ට එනකන් මේ වැඩමුළුවට එනකන් අපි තනි තනි උපයගත් ඥානෙ ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන්නේ මම උත්සාහ කරන්නේ. නමුත් මෙතෙන්ට එනකන් උපයා ගැනීම සඳහා යොදාගත්ත ඥානෙ පුංචි කරලා සලකන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක තාම විශාල වැදගත් දෙයක්. මොකද මේ මැත්තේහි තව අපි වඩා සාර්ථකත්වයේ සඳහා කළ යුතු කාරණා වලට බුදුචාන් වහන්සේ දේශනා කරන අනුග්‍රහ කියලා. නැත්තම් සප්පාය කරනු සලකා දීම කියලා. ඉතින් අපි වැඩමුළුවේ දේශනාවලියේ ආරම්භක දවස නිසා අපි එක එකනා විසින් මේ ඉදිරි සමෘද්ධිය සඳහා, දියුණුව සඳහා, වැඩමුළුවේ සාර්ථකත්වයේ සඳහා, අපි එක එක්කනාගේ සාර්ථකත්වයේ සඳහා කළ යුතු අනුග්‍රහ පිළිබඳව අපි පුරුදු පරිදි අනුග්‍රහිත සූත්‍රය මේ වෙලාවේදී අපි ඉදිරියෙන් තියාගනිමු මේ ශාලාවේ මේ සූත්‍රය ගැන අපි සම්බන්ධ වෙන 207 වෙනි අවස්ථාව. ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරනවා සරුවචන් වහන්සේ පංචෛ භික්කවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච හෝති චේතෝඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාඵල විමුක්ත්‍යාච හෝති පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච කියලා මහණෙනි මේ පස් අයුරකින් සංග්‍රහ කරන ලද තනා වඩන ලද අනුග්‍රහ කරන ලද සැප කරනු සලසා දෙන ලද මේ අපේ දෘෂ්ටිය අපි යොමු කරනවා ප්‍රඥා විමුක්තියට හෝ චේතෝ විමුක්තියට. ඒ නිසා අනු අපිට පඤ්ඤා ඵල විමුක්ති සමාපත්තිය හෝ චේතෝ ඵල විමුක්ති සමාපත්තිය ලැබෙනවා. ඉතින් ඒ විදිහට චේතෝ ඵල විමුක්තියක් පඤ්ඤා ඵල විමුක්තියක් මේ ජීවිතේ මේ බුද්ධ ශාසනය ලබන්න පුළුවන්ද කියන එක බොහෝමත්ම සැකසිත යුගයකයි මේ ස්ථානේ පටන් ගන්නදී. ඒක මේ ජීවිතේ කරන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ. දැන් ඒකට අපි මූලික පින්කම් සකස් කරන වෙලාව කියන අවස්ථාවේ හිටියේ. ඉතින් එතනදලා මේ වෙනකොට අවුරුදු 50කට වැඩි කාලයක් ගත කරමින් එනකොට ක්‍රමක්‍රමයෙන් මේ පිරිස ඔක්කොටම නැතුව ඇත නමුත් යම් පිරිසක් ඉන්නවා නෑ මේක මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් කියන මට්ටමට විශ්වාසය වැඩෙන. ඉතින් ඒකට අපි සාසනය කියලා කියමු. ඉතින් සාසනය සමාපatti සම්පත්‍තිකර අවස්ථාව තේරුම් ගත පිටිස්සිනවා. වැඩි පිරිසකට ඒක දෙන්න බෑ සරුවච්චන් වාසේ වැඩම කරා. ඉතින් අන්නේ පිරිසට ඒ චේතෝඵල විමුක්ති චේතෝඵල විමුක්ති සමාපත්තිය ප්‍රඥාඵල විමුක්ති ප්‍රඥාඵල විමුක්ති සමාපත්තිය ලබන්න නම් ඒ පිරිස මීට වැඩිය අප්‍රමාදීව සදී පැහැදිලා අනුග්‍රහ කරන්න. ඒ කළ යුතු අනුග්‍රහ පහකට අඩු කෙරේ බුදුහාමරගේ තියෙන සුවිශේෂ ඥාන නිසා. ඉතින් මේ ප්‍රශ්න ඒ පහෙන් එහෙම උපයාස අපේ ආදී යුතු කාරණා කරුණු පහෙන් පළවෙනියම සඳහන් කරලා තියෙන්නේ සීල අනුග්‍රහිතේ. ඒ කියන්නේ අපි හික්මෙන්න ඕන. හික්මෙන්නේ මොකටද මේ gedara thore ඉඳදී අපි ඔක්කොමලා එක්කෝ අම්මා එක්කෝ තාත්තා එක්කෝ අයියා එක්කෝ අක්කා වෙලා අනික් අය හික්මනවනේ. අපි බලාපොරොත්තු වෙන අපේ ගෙවල් දොරවල් ඉන්න අනික් ඇත්තෝ හික්මෙන්න ඕනයි කියලා. ඒට වැඩි යමක් මේ කතා කරන්නේ. කියන්නේ පවුලක් නඩත්තු කරනකොට ආයතනයක් නඩත්තු කරනකොට ඉස්කෝලයක් පාලනය කරන තියෙන හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. ඉන් එහාට ගිය හික්මීමක්. ඒක තුනකට කැඩෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් දැන් මෙතන කතා කරන්නේ භාවනා කරන පූර්ණ කාලීනව ගත කරන භික්ෂුවක් කියන නමක් දෙන්න සුදුසු පුද්ගලයෙක් මේ හික්මින් පද්ධතිය. ආචාර ධර්ම පද්ධතිය. එහෙම නැත්නම් සදාචාරය කියලා කියන්න පුළුවන්. ආචාර ධර්ම කියලා කියන්න පුළුවන්. සංස්කෘතිය කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙතන හික්මන්නේ ඒ චේතෝඵල විමුක්තිය ප්‍රඥාඵල විමුක්තිය ලබා ගැනීම සඳහා වැඩ කරන කෙනෙකුට. ඉතින් එවැනි කෙනෙකුට භික්ෂු කියන නම තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. උඟ දෙනකොට සැකයක් තියෙනවා මටත් තිබුණා ඒ සැකේ. මේ ඉස බාහනකන් රවු සිවුරක් දාගන්නකන් භික්ෂු කියන්ට ගැලපෙනවද කියලා. නමුත් යම් කිසි කෙනෙක් සංසාර බය දැනගෙන ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් එයාට භික්ඛු කියන නම ගැලපෙනවා. සංතාරම් බය එක් බයං ඉක්ඛතිති කියලා අටුවාචාර්යන් වහන්සේ ඒක අපිට වරමක් දෙනවා. ඒ සඳහා හික්මෙන කෙනා ඒ මාර්ගඵල ලබාගත් කෙනෙකුට තියෙන ආනිසංස සියල්ලම ලබනවා. ඉතින් ඒ නිසා අපි නිතරම හික්මීම තියාගන්න. ඒක සමස්තයක් වශයෙන් වැඩමුළුවේ ගත කරන හැම කෙනෙක්ම හික්මීමක් අවශ්‍යයි. එක එක්කෙනෙක් වශයෙන් පුද්ගලිකව හික්මීමක් අවශ්‍යයි. ඉතින් එතකොට තමයි ඉන් එහා තියන වැඩ කොටස කරන්න පුළුවන්. මේ පිටිසවත් හික්මෙන් නැත්තම් සභා ගෞරවේ නැත්තම් සභාවක් නඩත්තු කරන්න බෑ. සභාවක් ඉදිරියට යන්න සභාවේ යෝජනා ස්ථිර වෙන්න සභාව ප්‍රගතියක් ලබන්න නම් සභා ගෞරවය අවශ්‍යයි. අන්න ඒ වගේ දෙයක් දැන් මෙතන 30ක් 40ක් ඉන්නවට වැඩිය ඒ හික්මීම වැදගත් සාධකයක් බාටපත් වෙනවා. පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ නිසා තම තමන්ට දීලා තියෙන මේ වැඩමුළුවට අදාළ ආචාර ධර්ම කාටවක දඬුවම් කරන්න හිටතරක් කරන්න කරදර කරන්න දීපුවා නෙවෙයි. වැඩ 207ක් වැඩමුළු 207ක් කරලා හැම දෙයකම ලැබිච්ච තොරතුරු අනුව තමයි ඒක වෙලා තියෙන්නේ. හොඳ නැත්තම් කරදරයි නම් මම දවලුත් මතක් කරා වගේ ඒක යෝජනා කරන්න මේක අපිට මේ විදිහට විවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන්. කඩන්න බින්දින් නැතුව. ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඊගාවට තියෙනවා සුත්තමය මේ සුතානුග්‍රහිතය කියලා එකක්. සුතානුග්‍රහිතය කියලා කිව්වොත් දැන් මේ ඊෂා වගේ කට්ටිය වැඩිම අනුන්ට උගන්වීම සඳහානේ ගත කරලා තියෙන්නේ. අනුන්ට සුතමේ ඥානෙ ලබා දීම හරහා. ඉතින් ඒ ගත කරන අය සුතමේ ඥානෙ දැන් තියෙනවා වගේනේ සාමාන්‍ය පන්ති කාමරයට ගියාම ගුරුවරයෙක් ළමයි ඉස්සරහ පිට හැසිරෙන්නේ මම දන්නවා ඒ දන්න පාඩම කියලා දෙන්න කියලා. එතකොට ළමයි ශිෂ්‍යයෝ ශ්‍රාවකයෝ බාටපත් වෙනවා. තමන් කියලා දෙනවා. දැන් එවැනි ගුරුවරයෙක් නැවත මේ වගේ වැඩමුළුවකට ආවට පස්සේ ආය ශිෂ්‍යෙක් වාගේ මේ කියන දේ නැත්තම් මේ බණ එහෙම නැත්තම් මෙහිදී ලැබෙන උපදෙස් අහුම්කම් දෙන්න. එතකොට ඒ සුතානුගහිතේ සඳහා අර පන්ති කාමරයේ Taman ළඟ තියෙන වික්ත ප්‍රතිබල බව නෙවෙයි මෙතන යටහත් පහත් බවක් මෙතන කියවෙනවා. ඒ යටහත් පහත් බව අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඒ පුංචි දෙයක් නෙමෙයි. සරුවචන් වහන්සේ පවා සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ පවා මේ ධර්මයේ ගුරුතන්හිලා සැලකුවා. ඉතින් ඒ නිසා මේ වැඩමුළුවකදී ලැබෙන බණ ඒ ධර්ම උගන්වීම් Taman සලකන්න ඕනේ මම පොඩි දරුවෙක් වාගේ ආදුනිකෙක් වාගේ ආධිකම්මික විපස්සකෙක් වාගේ මේ ටික අහගන්න ඕන. ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. Taman බොහොම යටහත්පත් දැන් මේ බිම වාඩි වෙලා පහසු විදියක් නෙවෙයිනේ gedara dore හිටියනම් අපි මේ විදියට මේ මොහොතේ ගත කරන්නේ නැහැ අපි බොහොම සැප පහසුව Tamanට හිතුව පැතුව විදියට ගත කරනවා. දැන් මෙතන නැහැ. මෙතන ධර්ම දේශනාවට සූදානම් වෙලා ගත කරන්නේ. ඒක ධර්ම ගෞරවය කියලා කියන එක මුදලකටවත් දඬුවමකටවත් බය කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒකේ ලස්සන ගතියක් තියෙනවා. බැලු කෙනෙකුට පේනවා සීළු වැඩ බහා තබලා අතක් උඩ අතක් තියාගෙන බනහන. එහෙම නොවුනනම් අපි හිතන්නේ මේක නිකන් කාලේ නාස්ති කිරීමක් වගේ. එහෙම කන්නේ ඉතින් ඒ නිසා සුතානුග්‍රහිතේ සමාදන් වෙන්න ඕන හැම වෙලාවෙම. මේ ලැබෙන ධර්ම ධර්ම දැනුම මම සඳහාම මේ වැඩ පිළිවෙල සඳහාම ලැබෙන දෙයක් කියලා. ඒකට ගෞරවේ වැඩි වෙන්න වැඩි වෙන්න ධර්ම ගෞරවේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට ලැබෙන ලාභෙත් වැඩි. නේත්මානිකමත් වැඩි. අහිංසක ගතියත් වැඩි. ධර්මයේ උකහා ගන්න ගතියත් වැඩි. ඒක කියනවා කලේ උඩට හරවලා තියාගන්නේ. උග්ඝටි තඤ්ඤු කරගන්නේ කියලා. අපි කලේ හුඟක් වෙලාට බීමට හැරිලා තියෙනවා. මේ බීමට හැරිලා තියෙන කලේට කොච්චර වතුරක් කිව්වත් පිරෙන්නේ නැහැ. ඉල්ලේ කයට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 65කින් බැලුවත් ගුණමද එක ගුණනෝනින් වෙලුවත් උගේ ගතිය වූ නාරී මැරුවත් කියලා තියෙනවා. ධර්මයේ වැක්කේනවා නිතරම වැක්කේනවා. නමුත් භාජනයේ උඩ හත හරලා නැත්තම් ඒකට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා කන් යොමාගෙන සිත නමාගෙන ධර්ම ගෞරවයෙන් බණහනවා කියන්නේ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. ඊට පස්සේ සාකච්ඡානුගහිතයි. අපි දවල් කිරුවා වගේ බණ භාවනා කරන ගමන් අපි අපේ තියෙන අත්දැකීම් අපිට ප්‍රත්‍යක්ෂණය කරගatiya කිය අත්දැකීම් අපිට ප්‍රමාණ කරගatiya ඇති අත්දැකීම් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට මෙතන බුදු ආමතෝ පහළ වුණා වගේ මොකද්දෝ තෙදක් වෙනවා. කිසිම කෙනෙක් මේ පූජාන කතා කරනවා නෙවෙයි අඳුර පානවා නෙවෙයි කිසිම කෙනෙක් මේ තමන්ගේ මහාන් තත්ත්වකම් කියා පාන නෙවෙයි මේ භාවනා කරනකොට වැටෙච්ච දේ. ඒකට කියන්නේ සාකච්ඡා කියලා. අපි සිංහලෙන් කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියලා. ඉතින් ඊටාත්ම ගෞරව සම්ප්‍රයුක්ත දෙයක් විදිහට විසුද්ධි මාර්ග වගේ පොත්වල සඳහන් කරලා තිනවා සුප්‍රීම කෝර්ට් නඩුවක් යනකොට යන වෙලාවේදී ඒකට සාක්ෂි දෙන්නවා වගේ. නඩුකාරයයි, විත්තිපක්ෂයයි, පැමිණිලි පක්ෂයයි, ජූරියයි, උසාවියයි අහගෙන ඉනකොට අදාළ නැතුව අනම්මනම් කතා කරනවා කියලා කියන්නේ ඔක්කොගෙම කාලනාසුයි. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක මේ දිනදා ජීවිතේ අපි ගත කරන පෞල් කණ ජීවිතේ තියෙන එකක් නෙවෙයි. අන්නේ සාකච්ඡාවට සූදානම් වෙන වීම හරහා තමයි අපිට මේ සාසනික ප්‍රායෝගික දැනුම ලබා ගන්න ගන්දුණු කර ගන්න ලැබෙන්නේ. ඉතින් මේ භාවනා මධ්‍යස්ථාන ගුරුවරු වැඩසටහන් කීපයක් මම අසුරු කරලා තියෙනවා. කිසිම තැනක ඒ වගේ කමඨාන් සුද්ධ කිරීමක් නැහැ. එක එකනාට එක එක දේවල් පටවන එක තමයි කරන්නේ. ඒ කරන එක්කනාගේ පසුපතිචාර වලට ගෞරව කරලා ඒ අනු එක එකනාට තමන්ගේ මාර්ගය බාධාවකින් තොරව යන්න ඒ ලැබෙන අනුග්‍රහය ඊ타ත්ම කලාතුරකින් ලැබේ. අන්න ඒකෙදි තමන් අත්විඳ දේ අත් දැකපු දේ ඒ විදිහටම කියන්න බෑ අපේ දැනුම නිසා. අපේ දැනුම හැම වෙලාවෙම ෆිල්ටර් කරනවා. එන තොරතුරු තෝරනවා. තීරුවාට පස්සේ ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒ දැනුම නවමු තාලෙට දැනෙන ඇති හැටියෙන් කියන්නේ තෑහෙන නියතමානී ගතියක් අවශ්‍යයි. ඉතින් මේ නියතමානික වයස යන්න යන්න අඩු වෙනවා. පුංචි ළමයි ගාව හරියට තියෙනවා ඒක. ඒ ළමයා මොන කවුරු මොන જાති කරන්න කියලා තේරෙන මට පොවන්න බෑ. එමෙ දැනෙන දේ කියනවා, ඇහෙන දේ කියනවා, දකින දේ කතා කරනවා. ඉතින් අපිට එතන ධර්ම සාකච්ඡාදී අපි නැවතත් අර පොඩි දරුවෙකුගේ මානසිකත්වෙ තියාගෙන දැකේ වැටහෙන දේ වැටහෙන දේ විදිහට ලියනද ආයෙත් 아무තු අනුග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ සමත්‍යක් වශයෙන් පොදු කමඨහන් සුද්ධ කිරීමේ වාසිදායක තත්විකුත් තියෙනවා. කවුරු ලිව්වත් ඒ පොදු ඔක්කොගෙම ප්‍රකාශයක් වාටපත් වෙනවා. කාගේ කමඨහන සුද්ධ වුණත් ඒ ඒ කම්පන වේගය අනික් සියලු දෙනාටම බෝ වෙන ලෙඩක් වගේ පැතිරෙනවා. එක්කෙනෙක් හරියට ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නට හරියට උත්තරේ ලැබුණොත් ඒ කෙනාට ලැබෙන මේ ප්‍රමෝදය අනිකුත් සියලු දෙනාත් එක්කම සංක්‍රමණික රෝගයක් වාගේ ඒ ಗುಣ සුවඳ පැතිරෙනවා. ඉතින් ඒකට දෙපාර්ශවෙම අප්පුඩිය ගන්නට අත් දෙක වගේ දෙපාර්ශවෙම සැදී පැහැදී ඉන්න ඕනේ. මේ දන්න ශේෂ්ත්‍රය තුල මේ සාකච්ඡාව හසුරුවමු. අපිට අදාළ නැති දේවල් අපි මෙතෙන්දි ගන්නෑ. ධර්ම ගෞරවයේ නාමයෙන් සාකච්ඡාවක නාමයෙන්. ඉතින් මේ කරුණු තුන මේ සීලය සුතේ සහ සාකච්ඡාව ඇතුව තමයි අපිට සමත භාවනාවක් කරන්න පුළුවන් ඉන්නේ. ඒකත් කරන්න ඕනේ. ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. හිත එකතෙන් කරා. හිත යකඩ කෑල්ලක් කාන්දමක් වගේපත් කරා. නැත්නම් කාචයකට වැටිච්ච ආලෝකයක් එක තැනකට යොමු කරගන්න යොමු කරවීමට අපි කියනවා ඒකාග්‍ර කරනවා ඒකෝදි භාවයටපත් කරනවා කේන්ද්‍රගත කරනවා කියලා ඒක ශක්තිය කීකරු කිරීම අසංවිධිත ශක්තිය සංවිධිත ශක්තියක් බාටපත් කරලා එක තැනට දාපුවාම අපි ඔක්කොම සමානයි ඉසිරිච්ච මනස එක තැන් වුණාට පස්සේ ඔකේ ගෑනු පිරිමි ભેදයක් නැහැ වයස ભેදයක් නැහැ ඔක්කොම එකයි ඒ නිසා ඊ ගාවට තියෙන ඒ විපස්සනා අනුග්‍රහිතට ඉස්සෙල්ලා හිත එකතෙන් කරපු ගමන් අපි හැම කෙනෙක් තුළම මහ ප්‍රභාසරයක් තියෙන බව. පුදුමාකාර ශක්තියක් ඒක දේව බලය ඉක්මවපු එකක්. අතිමානසික මානසික ශක්තියක් තියෙනවා. ඒක විසිරිලා එකිනෙක ගැටෙමින් තියෙන. ඉතින් ගැටෙනකොට ඒක ගන්න දෙයක් නැහැ. ඒක එකතෙන් කරලා යොමු කෙරුවොත් එන gediyak වාගේ. අනේ ශක්තිය Tamanටම තේරෙනකොට ඒකට කියනවා ඉන්ද්‍රිය ඒක රස වෙන වෙලාව කියලා තියෙන manussත්වය කියලා කියන්නේ කොහොමඩක්වත් නිවන් දැකපු ආත්මයක් කියලා. ඉතින් ඒක අර ගොනු කරගන්න එක තමයි ප්‍රශ්න. ඉතින් ගොනු කරගන්න අර කියන සීලේ සුතය සකච්ඡාවත් අවශ්‍යයි. පිරිස ඔක්කොමලත් භාවනා කරනවා ඒකත් වටිනවා. සමග්ගානන් තපෝසුකෝ කියලා ඔක්කොම නීති පද්ධතියට කාලසටහනට වැඩ කරනකොට අනික් කට්ටියත් ඉබේම ඒකට ඇදලා යන ගතියක් තියෙනවා. එතකොට හිත පුදුම විදියට මේ ඒකාග්‍ර වෙලා අපි gedirin ආව මනුස්සය නෙවෙයි. අලුත් වෙලා පුදුම තේරෙන පටන් ගන්නවා සාසනික ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට සාක්ෂි වෙන හැටි. අපි සාක්ෂි දරන හැටි. කායේන චේව කියලා කදාහන් කරනවා. පරම සත්‍යං සත්‍ය කරතු මේ කයත් සාක්ෂි වෙනවා. දැන් නම් භාවනාව හරි කියලා. මනස නෙවෙයි ඥානෙ නෙවෙයි කයත් සාක්ෂි වෙනවා පහර හරියනකොට. ඒක ඒ කෙනාට විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාටත් වැටෙනවා. ඒ කෙනාට තමයි පළවෙනිම වැටෙන්නේ. අන්න ඊට පස්සේ තමයි ප්‍රඥාව කියන එක පහළ වෙන්නේ. ඒකට කියනවා ඒකත් පහළ වුණාට නිකම්ම නිකං හරියන්නේ නැහැ. ඒකට අනුග්‍රහයක් අවශ්‍යයි. විපස්සනා අනුග්‍රහිතය කියලා ඒ ගොනු වෙච්ච දේ තැනකට ගෙනියන්න එපා. හරක් හරි කමන්නේ අස්සෝ හරි කමන්නේ කරත් බැඳගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ නාස්රණෝ දාගත්තට පස්සේ කුර ගහගත්තට පස්සේ ඉතින් ගමනක් තියෙනවා. ඉතින් ඒ ගමන ඒ කියන්නේ විපස්සනා අනුග්‍රහිතය හරියට තේරුම් ගත්තොත් ওই භාවනාවට තියෙන බය පුස්සක් බව. උඹස් බයක් බවත්. මේක හරීම ආසාමේ සාධනීය දෙයක් බව. එතන එතන අකාලිකව ප්‍රතිඵල දෙන දෙයක් බව නිවන් නොදැක්කත් ඒකට ඒ ඒ පෙරහැරේ හිටියත් ඇති කියන තරමට දෙන දෙයක්. ඉතින් ඒ ටික වෙන්න අර පළවෙනි කියපු හතර අවශ්‍යයි. සුතය සීලය සාකච්ඡාව සමාධිය අවශ්‍යයි. ඉතින් ඒක මේ කාලේ ගන්න බෑ කියන සමාජයක අපි අද ඉන්නේ. දෙපැත්තකින් බෑ කියනවා. එකක් බෞද්ධයා හිතනවා මේ බුද්ධ ශාසනය උලම් බහැලා ඉවරයි කියලා. මේ බුද්ධ ශාසනය බැටරි බහැලා. දැන් ඒක කරන්න දෙයක් නැහැ. මෛත්‍රී බුදුහාමරකම් එනවා. සකල සියලු જાතින් අනික් පැත්තේ ඉන්න කට්ටිය මේ නිර්ාමිෂ සුඛේ පැත්තක තියේදී කාම සුඛේට එක අඬට වැටිලා එනිසා පුළුවන් වේද ඒක කෙනෙකුට මේ දීවැල කපාගෙන නෑ මේක හැකි කියන හැකි සංඥාව ගන්න. මේ ස්ථානයේ හදපු ඥා වීරත්න මහත්තයා තිබිච්ච එක තමයි හැකි සංඥාව. ඔය කවුරු බෑ කිව්වත් මං කරනවා. ඔයගොල්ලෝ මේ බිම යන්නයි දඟලන්නේ මම යන්නේ අර 33000 උඩින්. ඒ නිසා මට බිම තියෙන මාර්ග නීති මට අදාළ නෑ. වාහන නීති පාර්ග මේ මාර්ග ඒව මට අදාළ මං යන්නේ 33000 උඩින්. ඕගොල්ලෝ කතා කරන දේ නෙමෙයි මම කතා කරන්නේ කියලා කිසි කෙනෙක් එක මොනම තාලකින්වත් බෙදා හදා ගන්න කැමති නැහැ. මොකද බෙදා හදා ගත්තොත් ඔක්කොමල කරන්නේ මන් දොස්සහයි කරන්නේ. කතා කරන ඕනම කෙනෙක් කතා කරන්නේ නැති බැරිකක්. ඇතියකිකම් කතා කරන කතා නොකර ඉන්න ඕනේ. ඉතින් ඒ විපස්සනාව නැගිටලා ගන්න ලීසි නෑ. නමුත් හිතන්න එක චිත්තක්ෂණයකට හරි කමන්නේ අපිට පුළුවන් උණයි කියලා ඒක ඔක්කොටම පොඩ්ඩක් මේක රස බලන්න. මම හිතන්නේ ධම්මනිසන්ති ආමතුරු නැත්නම් අශෝක විරත්න වගේ ඇත්තෝ පුදුම සතුටු වෙනවා ඇති. අනේ අපි අවුරුදු 30කට 40කට 50කට ඉස්සෙල්ලා හීනම ආපු දේ දැන් වඩා සමීපව පරමාර්ථයට සමීපව මේ ජීවිතයේදීම කියන පරමාර්ථය සමීපව යනවා. ඒකට අපිත් කරන්නේ ඒකට ලොකු පවන් සැලීමක් නේ. අපිත් කරන්නේ සමනලීට අතු නමුනා වගේ අපි ජීවිත පූජාවෙන් අපි ඒක කරනවා. ඉතින් ඒ ටික සාමයක් සමූහයක් වශයෙන් කෙරෙන්නත් ඕනේ. තන්තනියෝ කෙරෙන්නත් ඕනේ. අපි අතින් අඩුපාඩු වෙයි. ඒකට 100 200ක් මුලදිම සමාව දෙන්න පුළුවන්. හැබැයි ආයති සංවරේ තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න ආයෙ මේක නොවෙන්නට වෙච්ච මෝඩකම් දෙන්නට දතියේ ආයෙ මෝඩකම් නොකරම් මරියේ කියලා කතාවක් තියෙනවා අපැත්තේ. පිච්චිවට ගණන් ගන්න බෑ ඔක්කොට 100 100ක්ම සමාව දීලා තියෙනවා. හැබැයි මේ මෝඩකම ආයෙ කරන්න එපා. එතකොට නම් කන රත් වෙන්න ගන්න. විතරනේ කණින් ඇදලා එළියට දාන්න. ඉතින් විපස්සනාව කරන යනකොට අපි දැනගන්න ඕනේ අපි කාටවත් ඇණයක් වෙන්න, කරදරයක් වෙන්න, සූරාකෑමක් කරන්න. ඊමෙකට නෙමෙයි මෙතන වැඩ කරන්නේ. එතකොට ඒ තියෙන ඒ තියෙන ඒ පෙළගස්ම එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයක් එහෙම හිටියොත් මේ මුළු ලෝකෙම විනාශ කරන්න ඔක්කොමලා කල්පනා කරත් අර මනුස්සයාගේ එක චිත්තක්ෂණයෙන් පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න. අපි හිතනට ලොකු දෙයක් වෙනවා. අපි මේ ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩේ. නිසා අපිත් ඉන්නේ විප්ලවයක තමයි. අපිත් කරන්නේ නිහඬ විප්ලවයක්. අසපයත් පය විශ්කල කෑ ගහන එක නෙමෙයි කරන්නේ. අපි නිහඬ වෙලා යමක් නොකර නොහිතා කතා නොකර අපි ඒ ව්‍යාපාරට වෙනවා. ඉතින් ඒක අපි හඳුන්වන්නේ සාසනික තෙදක් කියලා. සාසනයේ තියෙන පුදුමාකාර තෙදක්. ඉතින් ඒ ටික කරන්න ඒ විදිහට ඉදිරියට යන්න කිසිම කෙනෙකුට බෑ කියලා තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න බෑ. තමන්ට පුළුවන් අයියෝ මට බෑ කියන්න. ඒක ඉතින් ඒක තමයි කාලකන්කම කියන්නේ. ඒක තමයි මුස්පේන්තුව කියන්නේ. මම නම් කියන්නේ මුස්පේන්තුවෙක් මුස්පේන්තු කෙනෙක් නද්දකින් ඔබතන් නොදෝවකින් කියලා. ඕනේ නෑ දකින්නවත් එපා මට. මේ ඉදිරියට කඩාගෙන යන වෙලාව රෑ ඇවිල්ලා තියෙන චරිචුරු ගන්නවා මෙහෙන් චරිචුරු ගන්න කරා නෑ බෑ කියනවනම් ඕනෙම නෑ. ඉතින් එහෙව කරලා අපිට මොහොතක් හරි චිත්තක්ෂණයක ඉදිරියට යන්න පුළුවන් නම් ඒක කවදාකවත් හිතන්න බෑ මේ මගේ පුද්ගලික ශක්තියක් කියලා. පිටකෙනෙ දීපෙකුත් නෙවෙයි. දෙන්නම එකතුලා කරන දේකුත් නෙවෙයි. නොවන්නේත් නොයි. ඒක තමයි සාසනය කියන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ අනුගහිත පහ තේරුම් ගත්තට පස්සේ ඒක මේ කාටත් අර එකම ගුණයක් ඇති කිරීම සඳහා මතක් කරන කාරණාවක් හැම වැඩමුළුවකම අපි යනවා මේ වැඩමුළුවේ ධර්ම මාතෘකාව. එහෙම නැත්නම් දවසේ නැත්තම් දේශනා වලියේ ධර්ම මාතෘකාට ඒක අපි උකහාගන්නේ සංගීති දසුත්තර සූත්‍රයෙන් ඒ දසුත්තර සූත්‍රය භගවත්යන්සේ දේශනා කරපු සූත්‍ර පිටකේ පළවෙනිම පොතේ දීඝනිකාය කියන පොතේ අන්තිමටම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒ දීඝනිකාය කියන පොතේ සූත්‍ර 32ක් සංග්‍රහ වෙලා තියෙනවා අන්තිම සූත්‍ර දෙකම සාරවත්ඥ භාෂිත නෙවෙයි ඒ දෙකම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රාවක භාෂිත. හැබැයි සර්වචනාන්තේ ඉන්න වෙලාවේ දේශනා කරපුවායි වගේ තියෙන්නේ සර්වචනාංශේ 45 වසක් තුල එතන මෙතන දේශනා කරපුවා ඔක්කොම ගොනු කරලා තියෙනවා. ප්‍රස්තාර කරලා තියෙනවා. කාට හරි දැනගන්න ඕන නම් සමස්තේ සර්වචනාංශේ අවුරුදු 45ක් ඇතුළත මොනවද කිව්වේ කියලා ඒකේ තියෙනවා පටුන. පොතක් පෙරලනකොට තියෙන පටුන වගේ දක්වලා තියෙනවා. සර්වචනාංශයේ සූත්‍රය දේශනා කරනකොට උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් තමයි දේශනා කරන්නේ. ඉස්සල්ලාම උද්දේශ වශයෙන් මාතෘකා තියෙනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් පටුන කියවනවා. ඊට පස්සේ පටිනිද්දේශ වශයෙන් පටුනේ තියෙන එක එක මාතෘකාවක් කරන විස්තර කරනවා. අන්නේ පටුනට ගත්ත කාරණා ඔක්කොම ගොනු කරලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ඒ දැනුම එහෙම ගොනු කරනවා කියන එක අද ඔය තියෙන කම්පියුටර් එක බැලුවත් ලේසි වැඩක් නෙමෙයි. මුළු ත්‍රිපිටකයේම තියෙන කණු ඔක්කොම අරගෙන ඒක පෙළ ගස්සනවා කියන එක. ඒක නිසා වෙන්නේ නැති ආත්ම 500ක් දිගටම පැවිදි වෙමින් මේ අග්‍ර ශ්‍රාවක වෙන්න එහෙම නැත්නම් ධර්ම සීනාධිපති වෙන්න පාරමිතා පුරාගෙන ඇවිල්ලා සර්වචනාංශේ නොකරපු දෙයක් ගොනු කිරීම අතින් ඥාන විභාගීය ප්‍රඥාන ප්‍රස්ථාර කිරීම අතින් සුවිශේෂී ඥානයක් තිබිලා තියෙනවා. ඒක නිසා උඟ දෙනෙක් හිතනවා පසු කාලීනව ආපු පශ්චිම ජනතාව ඒ බුදුජානනාංශයේ දේශනා කරපේකේ ධර්මයේ ව්‍යාකරණය සමහර විකට අභිධර්මය කියලාත් කියනවා. සාරිපුත්තු සාංශික දේශනාවක් කිය. මේ තරම්ම මේ මොලේ වැඩ කරලා තියෙන්නේ කම්පියුටර් චිප් එකක් වගේ. කිසිසේත්ම පෞද්ගලිකත්වයක් තිබිලා නැහැ. කරුණු ගත්තාම ඒ කරුණු ගොනු කිරීමේදී කිසිම පුද්ගලික අදහසක් නැහැ. අපි කාටවත් කරන්න බෑ. අපි ගත්ත ගමන් ඕනේ කරනවා කියන එක මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, මගේ ආත්මේ කර ගන්නවා. ඒක මොකක්වත්ම නැහැ. ඒ විතරක් නෙමෙයි ගිලීච්ච දෙයක්වත් නැහැ. ඔක්කොම එකතු කරලා තියෙනවා. ඉතින් ඒ ටික එකතු කරලා 10 10 කොටු හදලා කොටු 100 පුරවලා තිනවා ප්‍රහෙලිකාවක් පුරවන්න වගේ. ඒක නිසා යම් දවසක සාසනේ පිරිහුණා නම් අපි අති යමක් ගිලිහුණා නම් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දසුත්තර සූත්‍රයේ බලතහ බල කියත හැකි මේක නැති වුණා නම් ඒකට එහා පැත්තෙන් මෙහා පැත්තෙන් උඩින් යටින් තියෙන කාරණා බලලා මෙන්න මේක වෙන්න ඇති කිලියෙන් නැති කියලා අඩුපාඩු හොයලා දෙන්න පුළුවන් හොයන්න පුළුවන් තරමට මේක ලස්සන විසදෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ දසුත්තර සූත්‍රය අපි 80ක් මේ වෙනකොට කරලා තියෙනවා වැඩමුළු. දැනුත් පහුගිය වැඩමුළු දෙකටත් අපි ගත්තේ කතමේ දස ධම්මා පහතබ්බා කියලා සාරිපුත්‍ර ස්වාමීන් තබලද මාතුරා. අර කියන විදිහට චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් ලබා ගැනීම සඳහා නිබඳව නීවාතිකව වෙන වැඩ සියලු දේ අතහැරලා වැඩ කරන කෙනෙක් විසින් ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු කරුණු 10ක් තියෙනවා. අන්නේ කරුණු 10 තියෙනවා අයින් කරන්න. නැත්නම් අයින් කළ යුතුව තිබෙනවා. අන්නේ කරුණු 10 ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නම් කරනවා සමස්තයට දෙනවා දසමිච්ඡත්තා කියලා වැඩි අර්ථ 10ක් තියෙනවා අපේ මේ මේ සමාජයේ ගැවසීම හරහා අපිට කෙලෙසිලච්ච හැටි. අපි ඇබ්බැහි. අපි ඇටුවම් බහැලා තියෙන හැටි. අපි මලකඩ බැඳිලා තියෙන හැටි. කච්චල් බැඳිලා තියෙන හැටි. මේ 10ක් තියෙනවන්නේ 10 අයින් වෙන්න ඕනේ පිරිසිදුවක් ලබන්න. ඉතින් අපි ඒක නම් වශයෙන් කියනවා නම් සාරිපුත්‍ර සාංශේ නම් කරලා තියෙන විදිහටම ලයිසුගත කරනවා නම් ඒක සඳහන් කරලා තියෙන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති ඉතින් ඔක්කොම සම්මා කියලා හිතාගෙන ඉන්නවා සමහර ඉතින් ඒව එක එකක් ගැලවෙන ක්‍රමයක් තියෙනවා අපි එතෙන්ට යනකම් ඔය කියන මිච්ඡත 10ට යනකම් අපි සමා සාසනේ හඳුන්වන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා සීල සමාධි ප්‍රඥා කියලා දහම් පාසල් ළමයකින් ඇහුවත් ශික්ෂා තුන නම් කරන්නේ. දැන් මෙතෙන්ට යනකොට ප්‍රඥාව ඉස්සර වෙලා ඊට පස්සේ සීලය ඊට පස්සේ සමාධිය එන්නේ. අර ඉදිරිපත් කිරීම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඉස්ලාම් තියෙන සම්මාදිට්ඨි සම්මා සංකප්ප. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ඒ දෘෂ්ටිය සහ සංකල්ප වැරදිනා ඒ කෙනාගෙන් කවදාකවත් හොඳ වචනයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙන හරියක් වචන මිච්ඡා වාචා තමයි. ආගේ කරන හැම කර්මාන්තයක්ම මේ පරිසරේ රත් කරන, දූෂණය කරන, Taman කෙලෙසෙන, anu කෙලෙසෙන වැඩ. ඒ වගේම යාගේ ජීවන රටාව සූරාකෑම තමයි. anu සූරා කනවා, සතුම් මරනවා, හොරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, බොරු, කේලම්, හිස් වචන, පරුස වචනෙන් පුළුවන් තරම් කරුණා සීතල හදයන් කියලා බණ කිව්වට මරාණ කාගෙන හැදියන් කියන එක තමයි නිතරම කියවෙන්නේ ඒ කෙනාගේ. කෙරෙන්නේත් ඒ ටිකමයි. එතකොට ඒක මිච්ඡා ආජීවයක් වෙන වැරදි ජීවන රටාව බඩ රසාව වැරදි. අද මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට අත උසලා කියන්න බෑ මං කරන රසාව සාධාරණ රසාවක් කියලා. ඒ තරමටම ලෝකේ කෙලසිලා තියෙනවා. ඒ නිසා කාටවත් සුද්ධවන්තෙක් වශයෙන් ඔලු උස්සන්න බෑ. හැබැයි පුළුවන් දෙයක් තියෙනවා බුදුචානන්සේ පෙන්නන සාර්ථක සංසේ පෙන්නේ ඒක අඩුවෙන්ම කරන ක්‍රමයක්. මේ ජීවන රටාව ජීවන රටාවේ වැරදි ජීවන රටාව අපේ අපේ මානවය සූරාකෑම. පරිසරයේ කෙලසීම. එහෙම නැත්නම් අවස්ථාවාදී මේකමයි අධ්‍යාපනයේ උගන්වන්නේ. 100ට 100ක්ම අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ ওই වැඩේ. ඒක නිසා තරගේ වළක්වන්නම බෑ. ඒ නිසා දිනු වෙන්න අධ්‍යාපනයේ දිනු වෙන්න දිනු වෙන්න ඌ තනියම මේ සැප බුද්ධි විඳින්න හදන පරිසරය දූෂණය කරන පාරිභෝගිකත්වයට වැටෙන එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී දේවල් වලට වැටිලා ඒකෙන් පන්ති හදාගෙන තාරාතිරම් හදන ලෝකයක් අද හැදිලා තියෙනවා. ඉතින් එවැනි වැරදි ජීවන රටාවක ඉන්න කෙනෙකුට ඒක 100%ක් ලෝකේ හදන්නත් බෑ. Tamanටත් මේ කක්කවලේ ඉඳගෙන සන්ලයිට් සබන් නෙවෙයි රීන්සෝ නෙවෙයි ලක්ස් නෙවෙයි මොනවා ගෑවත් ලගින්න වෙලා තියෙන එකක් අවලයි. එහෙමනම් ඊ ගාවට එන වායාම කියන නිවැරදි වෑයම වීර්ය කියන එක කිසි කෙනෙකුටවත් එන්නේ එන්න බෑ. ඉතින් අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ මේ සම්මිච්ඡා වායාම කියන එක. අපි කරන ප්‍රයත්න වර්ධින හේතුව. අපි ගන්න හැම ප්‍රයත්නයකම වර්ධිනවා. හැම බලාපොරොත්තුවක්ම සුම් වෙනවා. නමුත් සතං ධම්මං න ජරං උපේති කියලා බුදු දානස සඳහන් සත්පුරුෂ ධර්මේ කවදාකවත් වර්ධින්නේ නැහැ. ඒ කියේමනම් මේ සත්පුරුෂ ධර්මයේ කියන එක දෙයියන් විසින් දෙන දායයක්ද? එහෙම නැත්නම් අහම්බයක්ද? එහෙම නැත්නම් හරියට පාර දැනගෙන දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ මත ක්‍රියාපටි පාඩියක්ද? එහෙම නැත්නම් කතා කරන්නේ නොකිතු මාත්‍රකාවද්ද කියලා ගත්තොත් බුදුජානන්සේ පෙන්වන මේක දුෂ්කරත බව හැබැයි හැබැයි ප්‍රතිපදාවකින් ළඟා වෙන්න පුළුවන්. මිච්ඡා වායාම වෙනුවට සම්මා වායාම හදන එක. ඒ නිසාගේ දැකපි මෙතෙක් කල් කරපු හැම එකක්ම මිච්ඡා වායාමයක් එහෙම නැත්නම් අපිට වැඩ කරනකොට මහන්සි වෙනවා. නිදිමත හිතෙනවා. එපා වෙනවා. ආතතිය ඇති වෙනවා. අසහනය ඇති වෙනවා. ඒක පැහැදිලිව මිච්ඡා වායාම. මේ සම්මා වායාමේ තියෙන ගතිය තමයි කොච්චර වැඩ කෙරුවත් කොච්චර සංකර ප්‍රශ්න වලට මුහුණ දුන්නත් කවදාකවත් වෙහෙසක් කවදාකවත් මහන්සියක් කවදාකවත් ඒ අනවශ්‍ය ලෙඩ රෝගෙ ඉන්නේ විසුද්ධියක් පහළ ඉතින් මේ දෙක අනුව බලනකොට මේ පසුගිය අවුරුදු 50 විතර ගත්තොත් එහෙම නැත්නම් මේ ඔය විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වෙලා තියෙන සෙල්ලම දිහා බලනකොට අපේ අත්තම්මලාට මුත්තම්මලාට වැඩිය අපි හරිය දියුණුයි ওই ලෝකයා අපිට පෙන්ලා දීලා තියෙන මිනුම් දඬුත් එක බලනකොට. නැත්තම් එක්සත් ජාතීන් විසින් හදලා තියෙන මිනුම් දඩුවත් එක බලනකොට අපි සෑහෙන ඒක පුද්ගල ආදායමක් තියෙනවා. දල ජාතික නිෂ්පාදනයක් තියෙනවා. බොත්තමත් අදකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන්. ඔක්කොම ලැබිලා තියෙනවා. හැබැයි 50කට වැඩි පිරිසක් මානසික අසහන. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක අපි මේ දවස්වල ඉතාම සමීප වැඩ කරන ওই සතිපාසල නිසා ඉතින් දෙපාර්තමේන්තුව කියන්නේ ටීචර්ස් ලාගෙන් ගුරුවරුන්ගෙන් 80%කට වැඩි මානසික අසහන. ඊට පස්සේ පොලිසියත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒකට කියලා තියෙන ඉතින් 100%ම වගේ කියන. ඒගොල්ලෝ ඉන්නේ තාමත්ම අසහනකාරී තත්වයක උදේ ඉඳලා හැන්ද වෙනකන්. ඒ උසස්ම නිලධාරියෙක් මට කතා කරලා කියනවා සාංශ අපි ළඟට එන්නේ වැරදුනාට පස්සේනේ අඬාගෙන ලේ පෙරාගෙන කෑ ගහගෙන එනවා. එතකොට නම් අපි වෙන්නේ දෙයියෝ වාගේ තමයි. වැඩේ විසඳලා දුන්නාට පස්සේ බයින් එක තමයි. මේ බැනුම් අහන කෝට් එක. ඒක ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ සමාජයේ ප්‍රධානම තැනක ඉන්න ඒ පිරිස්සල මේ අසහනය එනවා ඒ විතර නෙවෙයි. වැඩි වෙමින් පවතී. වැඩි වෙමින් පවතිනවා. පාර්ලිමේන්තුවේ ප්‍රතිපාසල ගියාට පස්සේ එතන ඒ උසස් නිලධාරීන් කියනවා එතන ඉන්න සාමාන්‍ය සුළු සේවකයන් බව පුදුමාකාර ගාණක් ගෙවනවා. ඒ සුළු සේවකයන් ආපුවම කියන ඒ උනාට දෙන්නෙක් දැනට බස් සීටි වෙනසාගෙන කියලා දරා ගන්න බැරි අසහනෙක ඉන්නේ. ඉතින් මේ දියුණුවයි මේ ලැබෙන අසහනයයි දෙක බලනකොට ඔය ඨටමල ඨටමල අපේ දරුවෝ අපි එතෙන්ට යවන්න හදන. ඉතින් ඉඳපු ගමන් මේ මේක ගායි ගෙලි බෙල්ල වැල දාගෙන මැරිලා. එහෙනම් ඕක කෝච්චියට බෙල්ල තියලා. නැත්නම් ගඟේ මොහොතේ පැනලා අහවල් දෙයකට කියලා හිතා ගන්න බෑ. ඒක නිසා අර මිච්ඡා ආජීවේ නිසා අපේ වැරදි ජීවන රටාව නිසා අපි මේ වෙහෙස කරගතිය ආයාස කරගතිය ජීවිතේ මේ සුන්දර ජීවිතයක් අපිට ලැබිලා තියෙන සමනලෙක් වාගේ තටුවාපු කුරුල්ලෙක් වගේ ජීවිතයක් ලැබේ. ඒ වුණාට උදේ ඉඳලා හැන්ද වෙනකම් මූණ අට කරගෙන ඉනිකටල්ලේ තියාගෙන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහා පාරේ ගියාගෙන කතා කෙරුවොත් නూరుා වැඩියක් නේ. කතා කෙරුවොත් නැති බැරි කම නෙති. ඉතින් එහෙව් දෙක අයි සම්මා දිට්ඨියේ තැන ඉඳලා හදාගෙන ආවෝ. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය දක්වා ඒ සම්මා වායාම කියන යහපත් වෑයම නැත්තම් නිවැරදි වීරිය ඔය එක රැයකින් හදන්න පුළුවන් එකක් නෙවෙයි. එක බණකින් හදන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ලෝකේ හදන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. 100%ක් හදන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. හැබැයි තිබුණට වැඩිය පොඩ්ඩක් දියුණු කරන්න පුළුවන්. ඒ දියුණු කිරීම කොච්චර අදාළද නැත්තම් කොච්චර විස්තරිත කොච්චර සංකර කොච්චර පැතිරිච්ච දෙයක්ද කියනවනම් වීර්ය කියන චෛතසිකය ගැන මම මේ කතා කරන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය විතරක් නව පොලක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආධුනික යෝගාවචරය තුන තියෙන වීරිය හැවහැලීමක් සිද්ධ වෙනවා. විපරිණාමයක් සිද්ධ වෙනවා, රූපාන්තරණයක් සිද්ධ වෙනවා, සම්මායෝයම තැන්ට එනකොට නව විදියකින් අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා අපි වීර්ය කියලා යම් වචනයක් අරගෙන අපි අර්ථයක් දුන්නට ඒක කවදාකවත් හිට වෙනකොට ඒක හිටින්නේ නැහැ. ඒක නිසාම සරුවච්චන් වහන්සේ මේ වීර්ය තුන් කොටාසයට කඩලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අටුවාචාර්ය වංශේ පෙන්නනවා. ගීගෙයින් නික්මීම කියලා දාලා තනි වචනයකට දාලා. ඉතින් ඒක තමයි අමාරුම කෑල්ල. ආරම්භ කරනවා කියලා කියන්නේ අපි ගීගේ හිටියා නම් හිතන්නකෝ මේ වෙලාවේ මොකද කරන්න කියලා ගෙදර හිටියා නම්. ඒ තියෙන ඔක්කොම කක්ක ගාගෙන ළඟින් ආයෙත් ගාගෙන අනාගෙන චූ කරගෙන ඕකෙත් ළඟගෙන ඉඳ ගත කරන්නේ. ඉතින් ඒකෙන් ඉතින් ඒක ඉතින් කළ යුත්තක්ම කියලා නේ හිතෙන්නේ. ওই වයසේ ඇත්තන්. ඉතින් ඒක තියෙද්දි මේ වගේ තැනකට එන්න හිතන එක ස්වභාවික හිතවිල්ලකොත් නෙමෙයි. කවමදාකවත් ස්වභාවික හිතවිල්ලක් නෙමෙයි. ඒ ඒ කාමභෝගීන් කාම යෝගී කාමභෝගී කාම ගුණයන්ගෙන් පිරිච්ච ලෝකේ අපි වදාගත්ත හදාගත්ත දෙයක් නේ. ඒකේ තියෙන කටුකොහල දැකලා, කක්කාව දැකලා, නසරණ්ඩිය දැකලා, නික්මෙන්න හිතන හික්මින් හිතිල්ල ආරම්භ ධාතු. වැඩි ගඟ දිගේ ඉහළට පීනන්න හිතන ගතිය. ඉතින් ඒ නිසා මේ පිරිස වලට අනික් මිනිස්සු උයාගෙන ඉල කණ්ඩ දීලා වැඳලා අනේ මේ භාවනා කරන කට්ටිය කියලා පුදු ගැල තලකිල්ල තලමොද ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. මේ විදිහට මේ ගෙදරින් දොරෙන් වෙන් වෙලා වස්තු හරකා බාණින් අයින් වෙලා රත්තරන් මිනිමුතුලින් අයින් වෙලා නෑදෑයින් අයින් වෙලා මේ ගත කරන ජීවිතේ ඉතින් ඒ ගත කරපු ජීවිතයේදී නැත්තම් මේ මහා පළවෙනි මේ කියන ආරම්භ ධාතු වීරිය ඇති වෙච්ච කෙනෙක් අර කරදර නැති නිසා හැපක් තියෙන බලන්නක මොහොන ටික දිහා හේන ගහච්ච සෝම පිටිනවා කිසිම සතුටක් කිසිම කෙනෙක් ගාව නැහැ සාමාන්‍ය මිනිහා ඔක්කොම කරදරාගෙනත් බර දරාගෙනත් ওই ටිකක් බීලා හරි මේ ජොලියක් දාගෙන හැන්දාවට ඉන්නවා hina වෙලා ඉන්නවා භාවනා කරන කට්ටියගේ මොහොන හොම්බ බිම ගෑවෙනවා දිග කිසිම කෙනෙකුට කල්පනා වෙන්නේ නැහැ මේ මේ ආරම්භ ධාතු වීරියෙන් මං අයින් කිරුවේ ගෙවන් කිරුවේ පොඩි දුකක් නෙවෙයි කියලා. ඒක සතුට. ඊයක රජ කෙනෙක් ගහක් යට වෙලා වාඩි වෙලා නිතරම කිනොළු අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කිය. ඒ ළඟේ අනික් හාමුදුරුවෝ හිතවලු පැවිදි වෙලා. මේ මිනිහා ගෙදර ගැන කල්පනා කර කර ඉන්නේ මේ රජක සැප ගැන කල්පනා කරන අහෝ සුඛං අහෝ සුඛං කියන පැවිදිලත් ඉඳලා කියලා බුදුහාමුදුරන් චෝදනා කළා කියලා. පස්සේ බුදුජානන්සේ ගෙන්නලා රජුරන් ඇවවලු මේ ඔය Taman gedare හිටපු නැත්නම් රජ gedare ඉන්නකොට තිබිච්ච සැප ගැනද මේ කල්පනා කරන්නේ කියලා. අපෝ නෑ. ඒක අතහැරපු එකේ සැප ගැන මම කල්පනා කරා. මේ පැවිද්දෙක් වෙච්ච එකේ සැප. මම නිතරම සමාදම් වෙනවා ඒක අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කියලා. තව එක මේ තෙරින්නාන්ත කෙනෙක් නිවන්ව දැකලා හැබැයි කියනවා මේ මම කුදු තුනකින් දහස් වුණා කියලා. මිනිහත් කුදාලු. දෑකැත්තෙල්ලු වැඩ කරණ තියෙන එකත් කුදුයි. පිටිකොටන්ටලු තියෙන එකත් කුදු වෙලා කරණ තියෙන. අනේ මේ පැවිද්ද නිසා මං කුදු තුනකින් නිදහස් වුණයි කියලා. මං දැකලා නැහැ කිසි කෙනෙක් ඒ සතුට බුද්ධි විඳිනවා. මෑණි වෘතිය බලන්න හොම්බ බිම ඇනගෙන ඉන්නේ. කොයි වෙලාවෙ බලවත් හරි අප්සෙට් එකේ ඉන්නේ. දිග්ගතෝම චෝදනා. අරක නැහැ මේක නැහැ චරු චුරු සංගයත් එහෙම තමයි. මං කියන්නේ යෝගාවචරත් ඒවයි. යෝගිනිත් එහෙමයි. මේ මෙච්චර ලොකු සටනක් කරලා ලොකු ආරම්භ ධාතු වීරියක් අරගෙන අපි එක ජයගෙන ඉන්නේ. නිසා අපි සතුටින් නැත්තම් කවුරක්වත් සතුටින් ඉන්න බෑ මේ ලෝකේ. විසාම දුක්ඛන්දේ සෑහෙන කොටසක් අපයන් කළා තියෙන්නේ. හැබැයි ඒක බුද්ධි විඳින්න නැතිකම. මිච්ඡා දිට්ඨි. අසාරේ සාරමතිනෝ සාරේ චාතාර දසිනෝ. තේ ධාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ කරගත්ත දේ බුදුන්ට පිං සිද්ධ වෙන්නේ ධර්ම සංඝයාට පිං සිද්ධ වෙන්න සීලෙ සිද්ධ වෙන්නවට ලැබිච්ච දෙයක් කියලා මේක බුද්ධි විදින්නේ නැත්නම් මේක සතුටු වෙන්නේ නැත්නම් ඉදිරි වැඩ ගැන හිතන්නවත් එපා. කවදාකවත් ලැබෙන්නේ නැහැ. මොකද මේක සතුටු වෙන්න පුළුවන් කරුණු තියෙන මේ එකක්වත් අපිට කවුරුත් දීපගන්නේ මම්ම උපයගෙන හරියට බුද්ධ ශාසනයක් තියෙන වෙලාව බලාගෙන හරි තැනට ඇවිල්ලිවලා සියලු වගකීම් බහාල් කියලා මේ ඇවිල්ලා අත අපිට අතත් තියාන භාවනා කරන්න හම්බ වෙන එක. නිකන් වැලි පොළවේ හක්මන් කරන එක. කවදාකවත් අපේ හැමල තාත්තලා අපිට ජීවිත ගන්න වෙන්නේ. උපයාගත්ත දෙයක්. ඒකවත් සතුටු වෙන්නේ නැහැ. ඒ සතුටු වෙන්නේ නැති මොකද මේක දුන්නට බුදුන් හිතුවට මේක සකස් කරලා දුන්නට මිච්ඡාදිත්‍ය. අර නොලැබිච්ච ටික ගැන කල්පනා කර ඉන්නවා මිසක්කා මේ ලැබිච්ච සාරය මේ ලැබිච්ච දේ වටිනාකම තේරුම් ගන්නෑ. හිතනවා නෑ මේ භාවනා කරන්න එනවා නම් මූණ අට කර ගන්න ඕනේ එන ගාච්ඡ සෝම් පිටිනක් වගේ හදා ගන්න ඕනේ ඒකෙත් ලියලා මේ එතකොට තමයි භාවනා කරනවා කියලා පේන්නේ ඒ නිසා මම කියනවා සාමාන්‍යයෙන් පොඩි වැඩි හිටියන්නම් කියන්නේ කිව්වට අහන්නේ පොඩි කට්ටියට කියනවා භාවනා කරනවා කියලා කියන්නේ බා වැරදිලාවත් සතිය පිහිටනවා කියලා කියන්නේ ඒ නිසා භෞතික විද්‍යාව ඉගෙන ගන්නම වේඩා භාවනා කරනවා කිව්වොත් අනිවාර්යෙන් පටලවාගෙන අනිවාර්යෙන්ම තහනම් වචනේ බවට පත් කරන්න ඕනේ නේද උඟ දෙනෙක් ඉන්නවා භාවනා කරනකොට තටමනකොට මේ දත්වල දතේ දත්වල ආඩේ එන්න ඕනේ. තටමනකොට ළඟින් ඉන්න කෙනාට ඇහෙන්න ඕනේ. ඊ තරම් තටමනේ කරලා පස්සපැත්තේ ලේ වැක්කේනවා. අර්සස් ගෙඩි ඇවිල්ලා ඒ වැක්කේනවා. ඒ තා භාවනාව. ඉතින් ඒක අපි විහිළුවට ලක් කරාට එහෙම අපි නිදර්ශනේ වැරදෙන්න පුළුවන්. සරුවචනාංශය හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන මේ සේරම කරලා දිනවනේ. එහි මේ මේ සියලුම පාරමිතා පිරිච්ච මහ බෝසතාන් වහන්සේ අවසාන භවයේ මේ හෙට නිවන් දකින්න කියලා. මේ අපි වගේ සාමාන්‍ය නිවන නෙවෙයි සම්මා සම්බුද්ධත්ව ලබන්න ඉසලෝ සියලුම කරලා තියෙනවා. කරලා ලියලත් තියෙනවා. මහන්නේ මම හුස්ම නැතර කරගෙන හිටියා කම්බෙරේ ගන්නවලු. නැහෙන් හුස්ම ගන්න නැතුව ඉඳලා. දිව උඩුතල්ලට තියලා තද කරගෙන වීර්ය කරනකොට සහලවනවලු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා මේ නොකල යුතු වැඩේ වශයෙන් වරුවචනසේ සඳහන් කරලා තියෙන මහන්නේ උඹලට ඉච්චර කරන්න ඕනේ මම මේක කරලා ඒක වැරදිවා පෙන්ලා දීලා තියෙනවා කියලා. ඒක තමයි හුඟව දෙනෙක් භවනා කරනකොට කරන්නේ. මම ඒගොල්ලන්ට මේ ආමන්ත්‍රණය කරන්නේ. මම ආමන්ත්‍රණය කරන දැනටමත් ගීගේ අතහැරලා මේ වගේ වැඩමුළුවට ඇවිල්ලා ඒ ඒ ඇති කරගත්ත මේ අයින් කරගත්ත කෙලෙස් මහා කන්දක් අයින් වෙලා තියෙනවා. ඒක සතුටු වෙන එක. ඒක සමාදම් වෙන්නේ නැත්තේ මිච්ඡාදිත්‍ති සංකප්පා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප. ඒ අර Taman ළඟාගත කරගත්ත හොඳ ටික දකින්නට වැඩිය ළඟා කරගන්න බැරි වෙච්ච නරක ටික දකිමින් අපි තැවෙනවා. නැත්නම් මම තැවෙනවා. ඒකිති විචිකිච්ඡාවක් තමයි. ඒක සද්ධාව නැතිකමක් තමයි. ඒක ඉතින් අර තීන සීලෙත් නැත්නම් මේ ගිහිගේ අතහැරලා අවිලා තියෙන සීලයක් සමාදන් වුණත් ඒක බూరు අපිට පටවපු අකුරු වගේ ඌට මහා බරක් ඒක. මොකද මං හිතන්නේ සර්වචනංශේ එහෙම අපිට බරක් පටවලා තියෙනවායි කියලා. ගීකේ අතහැරීමම తాවකාලික හෝ ඒ තියෙන සැපය තීරුම් ගත්තොත් ඒක ආරම්භ ධාතු වීර්ය. වීර්ය පළවෙනිම පද්ධතිය තමයි ආරම්භ ධාතු. මේ ගෙවල් දොරවල් කට්ටියත් එක්ක මොනම දෙයක්වත් කරන්න බෑ. අතහරින්න ඕන. අඩු ගානේ తాවකාලිකව අතහරින්න ඕන. අතහැරලා ඒක බුද්ධි විඳින්න, දැනෙන්න ඕනේ. ඒක ඒකේ තියෙන සාන්තිය, ඒකේ තියෙන සැහැල්ලුව ඒ දැනීමම අපි මේ පරිසරයක් හදා ගන්නවා සුදු අඳිනවා බාපණයක් දා ගන්නවා සිල් ගන්නවා දෙවේලක් විතරක් වළඳනවා ඒ වගේ දේවල් වලින් අපි නිතර මතක් කරනවා ඒ මතක් කරන්නේ මේ අපේ ප්‍රකෘති ජීවිතේ නෙවෙයි මේ අලුත් දෙයක් කරගන්න මේ හිත අලුත් කරගන්න දකින දකින කෙනාගෙන් අපිට පේනවා මෙතන ඉන්නේ සිල්ලත්තෝ මෙතන ඉන්නේ උපාසක උපාසිකාවෝ ඒගොල්ලෝ කාලසටහනට වැඩ කරන්නේ ඒගොල්ලෝ මේ කතා නොකර ඉන්න මොකටද මේ අර සතුට හිතට ඇති කරගන්න ඒ සතුට නිතරම හිතේ ඇති කරගත්තේ නැත්නම් අපිට කියන්නේ මිච්ඡා දිට්ඨි. දෘෂ්ටි වැරදි. ඒ වැරදි දෘෂ්ටියෙන් නම් අනිවාර්යයෙන්ම සංකල්ප වැරදි. චේතනා කල්පනා වැරදි. ඉතින් එහෙම වැරදිච්ච කෙනාගේ වචන හැම වෙලාවෙම කනපින්දක් තමයි. හැම වෙලාවෙම අඩුපාඩුකම් තමයි. නැති බැරිකම් තමයි. එතකොට යාගේ කර්මාන්ත කරන දේ හැම වෙලාවෙම සතියට බාධායි. සතිය කියලා කියන්නේ මොනවත් නැතුව මේ වර්තමාන මොහොතේ එළඹ සිටි 100න් ගත කරන එකනේ ගත කරන්න බෑ. මේ තාම ළඟා කරගත්තේ දේවල් ගැන විශාල බලාපොරොත්තු. ඕම නිකන් ඉඳලා බෑ මේක හදන්න ඕනේ කරන්න ඕනේ කියලා විවිධ කර්මාන්ත හිත හිතයි ඉන්නවා කල්පනා කර කර ඉන්නවා කරනවා. එතකොට අර අහිංසක මේ දඟලන්නේ නැතුව එක තැනක ඉන්න එක කය හොල්ලන්නේ නැතුව ඉන්න එක අදීම කරදරයක්. මෙතන ඉන්න හැම කෙනාම ඒ ඒ ශිල්පවල දක්ෂයෝ. නමුත් ඒ ඔක්කොටම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ ඔක්කොම වැටෙන තැනක් තියෙනවා. මොකන්ද? කය හොල්ලන්නතෝ කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. කය හෙල්ලෙන જાති වර්ගයක් තියෙනවා. ඒ හෙල්ලි ලෙල්ලිච හොල්ලන්නතෝ හිටපන් කියලා. අන්න එතකොට හිතා ගන්න පුළුවන් කර්මාන්ත කියන එක නැත්තම් මේ ඇඟට තියෙන ගාය අපි කඩි ගාය කියලා එකක් තියෙනවා. ඒක දිහා බලනකොට මේ කය කොච්චර වැරදියට යොමු කරලා තියෙනවද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම්. දවස් උමානේ දවස් 7ම මාසේ දවස් 30ම මුළු අවුරුද්ද මේක දඟලලා දඟලලා දඟලලා දඟලලා දැන් මේකට නිස්සද්ද වෙනවා කියන එක දඬුවමක්. ඒ තරමටම මිච්ඡා කම්මන්ත. ඒ ඒ අනුව අපි මිච්ඡා ආජීවයකට වැටෙනවා. වැරදි ජීවන රටාවකට වැටෙනවා. මේ පෞල් කණේක තමයි නියම ආජීවයේ මේ වගේ ගීගේ අතහැරලා එන එක මෝඩකමක් පිස්සුවක් ඔළුව නරක් වෙච්ච වැඩක් කියලා. නැත්නම් හම්බ කරන කණේක තමයි හොඳ මේ කවුරු හරි දෙන්නේ හිඟාන කණේක හරිම සෞත්තුයි කියලා අපිට අනිවාර්යයෙන්ම උගන්වනවා. ওই දිනු පළවෙනි ලෝකේ රටවල් වල මේ විදිහට ජීවන රටාවක් දෙන්නෙම නැහැ. පිටුසෝගා වැඩියොත් හිරේ දානවා. කවුරු හරි මොනවාරි දුන්නොත් සැකයි. නොමිලේ භාවනා පන්තියක් තියෙනවනම් මෙලෝ මිනිහෙක් ඉන්නේ නැහැ. මොකද ඒක වැරදි රටාවක් ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට. මේ කවුරු හරි තම්බලා දෙන දෙයක් කාලා. ඒකට මේ ලොකුම ජීවන මේකට කියන්නේ අපි බුද්ධ භෝගේ වළඳනවා කියලා කියන්නේ. සරුවචනාංශිකේ ಗುಣ මහිමේට අපිට පාත්‍රය අරගෙන එළියට යනකොට කවුරු හරි දෙනවා. මේ හිරකාරය වගේ තැටි අරන් පොලිමේ ගිහිලා කීයක් හරි අරගන්නව නෙවෙයි මේ. ඉතින් වෙනස් දෙයක්. ඉතින් ඒක අපිට හරි පුංචික මදි පුංචිකමක් වගේ. දැන් ඕගොල්ලන්ට දාන දෙන්න අය සමාජලට මාව හම්බෙන්නිනවා. ඉතින් මම හම්බෙච්චාම ඉතින් සමහරලාට බයිනවා. සමහරලාට ඉතින් හොඳත් කියනවා. ඉතින් අහනවා දවසේ මේ අද පින්කමක් මේ කරගත්තේ සන්තෝ අම්බෝ සන්තෝසයි. අම්බෝ සන්තෝසයි. ඉතින් අහනවා ඒකේ වඩාත්ම දවසේ හොඳටම ෂිට් ගත්ත දේ මොකද්ද කියලා. ඉතින් ඔබ වහන්සේලාට කන්ද උඩින් එනවා දකින්නකොට ඒ දාහනයන් දැබ් බෙදෙනකොට තියෙන සතුට. ඉතින් මං අහන ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයිද? ওই දාහනේ දෙනකොට තියෙන සතුටට වැඩිය කොච්චරක් දාහනේ කනකොට සතුටක් අපිට තියනවද කියලා. ඒකට මොනේ මොන බලගන්න. මේ දෙන දෙයට වැඩිය ලබන අපි දාහනේ කන අපි සතුටින් ඉන්නවා. ඕගොල්ලන්ට ඕනේ දාහනේ දීලා ලබන පිනද දාහනේ කාලා ලබන පිනද කියලා ඇහුවොත් කට උත්තර නැහැ කටේ පිට්ටු. දාහනේ දෙන සැපද හොඳ නැත්නම් දාහනේ කන සැපද කියලා ගත්තොත් පොඩි ළමයි කියනවා අනේ කණේ කහරි ජොලි වැඩේ නෙමෙයි කවුරු හරි දෙන දෙයක් ආවම ওই දන්සලකට එීම ගිහිල්ලා ඉන්නේ ජොලියක් තියෙනයි. ඒක නෑ ඔය දායකයා ගාව. ඒගොල්ලෝ නිවන් දක්කන්න හදන්නේ බුරියෙන් පල්ලෙහා කෑල්ල. ලබන ආත්මෙත් ලකූපත් පිඟානක් අපිට ලැබෙනවා. ඉන්දියාපන් ආභිය දුන්නොත් බුරියානි තමයි ලැබෙන ආත්ම ලැබෙන්නේ කියලා. ඒකට දිවා රාත්‍රී හැරෙලා කාට හරි දන් දෙන්න උත්සාහ කරනවා. අනි මේ කවුරු හරි දෙන ඉන්දියාපයක් කාලා භාවනා කරපන් කිව්වොත් අයියෝ මේ ආත්මේ නම් බෑ. ලැබෙන ආත්මේ තමයි තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඔය සුදු ඇඳගෙන ඉන්න කට්ටිය දෙකටම වැටෙනවනේ. දෙන කට්ටියත් වෙනවා සමහරලාට කන කට්ටියත් වෙනවා. මේ දෙකෙන් වඩා සැප දෙන දේ මෙච්චර බොහොම සරල දෙයක් මේ. ඒක තේරුම් ගන්න බැරි සමාජයක් නෙති. 100%ක්ම සමාජය එතන ඉන්නේ. දීලා නම්බුව ලබන්න හරි ආසයි. ඒකල බෝ පිටි ගානේ ලියන්නත් ආසයි. මං අහවල් දෙය දුන්නා, අහවල් දෙය දුන්නා, අසවලාට දුන්නා, මෙච්චර දුන්නා, අච්චර දුන්නයි කියලා ඒව ලිය ලිය දඟලන ඉන්න හරි ආසයි. එන්නේ මේ දින ලැබිච්ච මොන මල දානයක් හරි කාලා සතිමත් වෙලා කිව්වොත් එහෙම අපි ඒකට කැප නැහැ, අපිට බෑ නැහැ. මේක තමයි මේ මිච්ඡා ආජීවයේ තියෙන අපිට පේන්නම් ඕක තර්කික දෙයක් කියලා. නමුත් මිච්ඡා ආජීවය කියලා කියන්නේ හම්බ කරගෙන කන එක ලාභයක් නැත්තම් පිනක් අනුර දෙන එකත් පිනක්. නමුත් කවුරු හරි දෙන දෙයක් කාලා ලැබුණ පැතුරක බුදියාගෙන බණක් භාවනාවක් කරනවා කියන එක මේ අස්පනා පිට මේ පේන්න තියෙන දේ තේරුම් ගන්න බෑ. ඉතින් තේරුම් ගන්න බැරි කෙනාට කුසීතකම විතරයි ඉතුරු වෙන්නේ. මිච්ඡා ආජීවයේ තියෙනවා නම් මිච්ඡා වායාම. ඉතින් ඒ නිසා අපි මේ මිච්ඡා වායාමේ නැති කරන්න බෑ හිතලා. මිච්ඡා වායාමේ නැති කරන්න බෑ බණ අහලා. මිච්ඡා වායාමේ නැති කරන්න බෑ චින්තාමය ඥාන වලින් භාවනා කරලම පැයක් අරගෙන සක්මනක් කරලා පදියන්කයක් කරලා මොනවත් නොකර සිටීම හරහා මේ ජීවිතයේ සියලුම සැප විවේකජම් පීති සුඛං කියන එක විවේකයෙන් හටගන්නා වූ මේ ප්‍රීති සුඛේ ලබන්නම් ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ගීගියත් ඇහැරීමෙන් ලැබිච්ච පිනේ කොතපලඳන වේලාව තමයි කයවත් හොල්ලන්නේ නැතුව ඒක නිරාමිෂ සුඛයක් බව එහෙම නැත්නම් සාසනක සම්පත්තියක් කියලා තේරුම් ගන්න එක. ඒක කරන්න බෑ. මේ ඇඟ නටවලා නටවලා නටවලා නටවලා තියෙන නිසා විනාඩි 10 15 යනකොට මේක දෙකට කපුව පණුවෙක් වාගේ නටනවා. ගොඩ දාපු මාළුවෙක් වාගේ නටනවා. ගොඩට ඇතුළ දාපු වැල්ගඩ බිල්ලෙක් වාගේ නටනවා. ඉගෙන සැප දුන්නට ගන්න බෑ. ගන්නෑ. ඒක හිතේ දෝෂයක් නෙවෙයි. හිතනම් කියනවා ඇත්තටම එහෙම වෙනවන හොඳයි කියලා. ඉන්නේ මේ කය ලෑස්ති නෑ. ඒක ලැබුණත් ඒක අගේ කරන්නේ නෑ. ඉතින් ඒක අගේ කරන මට්ටමට ගන්න. එහෙනම් මේ සමත අනුගහිතේ මේකට දෙන්න. ඒ වෑයම ඒකට කියනවා පග්ගහිත විරිය කිය. ආරම්භ ධාතු විරිය, නික්කම ධාතු විරිය නැත්නම් පග්ගහිත විරිය කියලා. කියන මේ ගත්ත දේ, ගත්ත භාරය, ගත්ත ධූරය මම මේ එක අරමුණක හිත පවත්තන්න ඕනේ එක ඉරියව්වක හිත පවත්තන්න ඕනේ කියන මේ ධූරය මේ මේ බහර මේ වගකීම තව එක චිත්තක්ෂණයක් ගෙනියන්න. තව එක ගෙනියන්න බෑ. අන්න එදාට තමයි අපිට තේරෙන්නේ අපි විවිධ ශිල්ප වලට දක්ෂ වුණා දක්ෂ වුණාට මේ නැවතින්න කීරියවක නතර වෙන්න එක අරමුණක නතර වෙන්න බෑ. ඉතින් අඟුලිමාල පිටිපස්සෙන් මහත්ති පිඹ පිමා එලෙව්වා අනිත ඔක්කොම කැපුවා. නමුත් ਸਰවඥාන්සේ ඉස්සරහින් වන්නව හද්ද නැහැ. බිම් බලාගෙන යනවා. බැරිම තැන කිව්වා. නැවතිය මහන කියලා. එතෙක් එතෙක් දිවේ පූසා මීයක් පස්සේ යනවා වගේ. හද්ද නොකර ගියේ කිහිලා කෙලිම කපන්න. ඒ වෙලාවේ අම්මාවත් කපනවා බුදුහමරවත් කපනවා. බුදුදහම කිව්වා මම නතර වුණා ඔබට පුළුවන් නම් නතර යන්න කියලා. ඒක ආර්ය වෝහාරයක්. මම මේ සියලු දේවල් කරලා මං කිරුවේ මට නතර කරන්න පුළුවන් මට ඉඳගත්තුත් ඉඳගෙන ඉන්න පුළුවන්. ඇවිදින්න ගත්තොත් ඇවිදින්න පුළුවන්. ඒක ආරමුණක හිත නතර කරන්න පුළුවන්. උඹට පුළුවන් නම් නතරයන් කිව්වා. අඟුලිමාට දාඩිය දැම්මා. මොකද හොඳ ප්‍රඥාවන්තයා. මේ මිනිස්සයා මටත් වැඩි වේගකින් ඇවිදින ගමන් මම මේ අඹාගෙන ගිහිල්ලවත් අල්ලන්න බැරි තරම් මේකේ යද්දි කියනවා මම නතරුණා කියලා. ඒකල මට කියනෝ නතරයන් කියලා. ආවුද ඔක්කොම බිම දාලා වැඳලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට ඔය සාත්‍රය කියලා දෙන්නයි කියලා කොහොමද නතර වෙන්නේ කියලා. ඒ කියන්නේ යුද හමුදා පිටින් ඝාතනය කරපු දැන් ඉන්න ත්‍ස්තවාදීන්ට බොහොම දරුණුයි. එහෙව් ත්‍ස්තවාදියා අනික පුළුවන් පුතේ මන් නතර වුණා. අපිට පුළුවන් නම් නතර යන්න. නතර වෙන්න බෑ සම්මා ආජීවයට එන්නේ නැතුව. ජීවන රටාව සකස් කරගන්න ඕන ඊට ගැළපෙන තාලෙට ඒ ධර්ම પરම්පරාව වෙන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන પરම්පරාවෙන් පස්සේ තමයි ඒ නතර කිරීමේ වෑයමටවත් නතර කිරීම කියන්නේ ජයග්‍රහණයක් කියන එකටවත් හිත හැදෙන්නේ. ඉතින් ඒක එක රැයින් ආවේ නැහැ කියලා කලබල වෙන්න එපා. කලබල වුණාට කරන්න දෙයක් නැහැ. මොකද මේ කලබලෙන් කරන වැඩක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. කලබල නැත කරන වැඩක්. ඒක නිසා අපි දැනටමත් ඉන්නේ කෙලස් කඳින් සෑහෙන කොටසක් අපල දාලා. ඒකයි අපිට මේ වගේ තැනක මේ වගේ වෙලාවක මේ වගේ පිරිසක් එක්ක බනහන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ද කියලා බලන්න ඕන දැන් මේ ලැබිච්ච අවස්ථාවේ මේ ධර්මයෙන් අපිට යම් වෙලාවක සක්මන් කරන වෙලාවක් ආවා. ඒකට අර උපදේශ වල තියෙන විදිහට වෙන මොකක්වත්ම නැහැ. මං ඇවිදිනවා එකයි. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. වම තියෙනවා, දකුණ තියෙනවා, ඔසවනවා තියෙනවා, තබනවා තියෙනවා, ඔසවනවා, යවනවා, දබනවා තියෙනවා. හැම තැනම දැන ගොඩාක් දේවල් තියෙනවා. තොක්කෝගෙන් තියෙන සමස්තේ පින්ඩාර්ථය තමයි මං ඉඳගෙන නෙවෙයි. මං ඇවිදිනවා. කොච්චර ඉඳ වෙලා ඉන්න පුළුවන්. එසේ ඇවිදලා ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වුණාද හුඳුවට පట్టලෝ වාඩි වෙනවා. හොඳම පටලි තමයි සර්වඥාන්සේ පෙන්නලා තියෙන්නේ මේ. පාඩි වෙලා හොඳට හත් බැරි ගහිලා බලන වම් පැත්ත දකුණු පැත්ත සම්බරයි. මම සහැල්ලුවෙන් අතපය දඬු තියාගෙන මම මේ ලැබිච්ච පිනේ නික්කීම නික්ම යෑමේ පින දැන් කිසියම් දෙයක් නොකර හිතාමතා කිසිම දෙයක් නොකර මේ නොකර විවේකී දුන්නාම හිත ගොතන කතන්දර දිහා බලන්නේ. හිත කරන ප්‍රපංච දිහා බලන්නේ. මේ කය ඒකට විරුද්ධව කරන සටන දිහා බලන්නේ. මේ ඉල්ලන්නේ සැප. ඉල්ලන්නේ විවේකේ දීලා බලන්න. හොඳ සීබුද්ධියෙන් මේ අතපය කැඩිලා, සී නැති කරලා, කොර වෙලා, මැරෙන්න ගිහිල්ලා, ලෙඩ වෙලා නෙවෙයි. කුඩු ගල වගේ ඉඳද්දී මොන්නම දෙයක්වත් කරන්න එපයි කියලා හිතට කියන්නේ. වචනෙට කියන්නේ මොකක්වත් කතා කරන්න එපයි. කායයට කියන්නේ හෙල්ලෙන්න පෙරලෙන්නවත් එපා. මේකදී අවදියෙන් බලන්න මොකද වෙන්නේ කියලා. අපි හිත කොච්චර දුකට කැමතිද කියලා. අපි හිත කොච්චර වර්තමාන මොහොතට ද්වේෂ කරනවද කියලා. අපි හිත කොච්චර මේ මමත් එක්ක ඉන්න අකමැතිද කියලා මුළු පද්ධතිය පුරාම මම දැන් මෙතන කියන පද්ධතිය පුරාම තියෙන ද්වේෂය. ඉතියා මොනවා හරි කාරණා කාරණා හොයනවා ඉන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක මගේ කියාගන්න එක මානවයාගේ දෝෂයක්. මම දැම්ම මානවයාගේ හිත දිහා බලන්නේ. බලන්නේ ඉන්න තමයි අපි සිල් ගන්නේ, වගේ තැනකට එන්නේ, මේ කාලතනම් හදාගන්නේ, සක්මන් කරන්නේ, කියලා හොඳට බලන ඉන්නවා මෙයාට සැප දුන්නට පස්සේ විවේකේ දුන්නට පස්සේ මෙයා කොච්චරක් අවිවේකීව ඒ විවේකේ කඩන්න උත්සාහ කරනද කියලා බැලුවොත් මේක කරන්නේ ਸਰබලධාරී දිව්‍යන් වහන්සේද නැත්නම් මගේ මනාපෙද එහෙම නැත්නම් කවුරු හරි කලින් හදපු සැලැස්මක්ද එහෙම නැත්නම් අහම්බයක්ද කියලා බැලුවොත් මම නෙවෙයි මොකද මම මෙතෙන් ඇවිල්ලා සිල් ගත්තේ නලියන්න නෙවෙයි මෙතෙන් ඇවිල්ලා වාඩුනේ නලියන්න නෙවෙයි මම අදිෂ්ඨාන කරලා තියෙනවා මේ විනාඩි 15000ක හිටපන් කියලා. මං හිතන දේටත් එහා ගිහිල්ලා කය හිත වචනේ නලියනවා. මේක ਸਰබලදාරි දෙයයන්ාංශේ මැව්වා නම් ඒක අපුදුම නලියන එකෙක් වෙන්න eBay. දැන් බු මවල තියෙන විනාඩියක්වත් ඉන්න බැරි එකෙක් නේ. එහෙනම් ඒක නලියන එකෙක් වෙන්න ඕන. ਸਰබලදාරි දෙවියන්ාංශේ මවපු දෙයක් නම් ඒ කෙනාගේ ස්වරූපෙ නෙමෙයි මවල තියෙන්නේ. එහෙනම් ඒක මොහොතක්වත් නිකන් ඉන්න බැරි මිනිහෙක් නෙමෙයි මවල තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ බුදු වෙන ඉස්සෙල්ලා බුරිදත්ත ජාතකයේදී කතා කරලා කියනවා. ඉතින් මෙහෙව් එකෙක් නම් මවල තියෙන්නේ. ඉතින් උමු වැඳින එක නෙමෙයි මේකට කියන්න තියෙන්නේ මේ. නිර්මාපක කියලා නෙවෙයි, මැවුම්කාරය කියලා මහා හොරයි කියලා. මේක මවල තියෙන මහා දුකක් නේ. ඒක චිත්තක්ෂණයක් නිකන් ඉන්න බෑ. ඒකවත් දන්නේ නැහැ ගෙදර ඉඳද්දි මේ වෙලාවේ ටෙලිවිෂන් බල බල හිටියන. අධ්‍යක්ෂකට බැන බැන සද්දමදී කිය කිය බල බල ඉඳි කටත් අරගෙන දන්නේත් නැහැ. දැන් මෙහි ඇවිල්ලා බලන්න ටෙලිවිෂන් උත් නැහැ මොකක් අර රූප වාහිනියත් නැහැ ශබ්ද වාහිනිය මොන වාහිනියක්වත් නැහැ බලාගෙන ඉන්නකොට ඔන්න තේරෙන පටන් අරගනි මේ ධර්ම પરම්පරාව හරියනකම් මේ ඉඳගෙන ඉන්න එක සැපක් බව ඉඳගෙන එක ප්‍රමෝදයක් බව මේ ඉඳගෙන එක ප්‍රීති සුඛයක් බව මේ ඉඳගෙන ඉන්න බව දන්න එක සතියක් බව මේ ඉඳගෙන ඉන්න එක දන්න එක පස්සද්ධියක් බව මේ ඉඳගෙන ඉන්න දන්න එක සුඛයක් බව මේක බුදුරජාණන් අපිට දිව්‍ය එකක් බව තේරෙන්න කොච්චරක් අපි සංකල්ප වල ඉඳලා හැදිලා ඉන්න ඕන. මේක හරියට ඒ වගේ විවේකයක් දුන්නාම කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. කිසිම සැපක් නැහැ. අදින්නෙම තෙතමනේට. අදින්නෙම සීතලට. බුදුජානකගේ ධාතුන් ටිකක් ගිහිල්ලා තියන්න බන්න විල්ලුද කොට්ටයක් උඩ බැඩෙයිදී. ධාතු වැඩේ ඉන්නේ වැසිකිලිවල. කුඩල්ලෙ තියන්න බෑන විල්ලුද කොට්ටයක් උඩට මල්ල කරදරයක්. ඒකේ අර කුඩු ඇනෙනවා විවේකේ නෑ. ඌ පෙරලිලා යන වෙන තරකට. ඒ වගේ අපිට දුන්නට විවේකේ ඒක විඳින්න අපේ හිත දන්නේ නැහැ. අපේ හිත ඊට වෙදී හිතනවා ඊය ගැන හිතන්නේ කොහොඳයි. හෙට ගැන හිතන්නේ කොහොඳයි. ඊතර ඉන්න දරුවෝ ගැන හිතන්නේ කොහොඳයි. හරක බාන ගැන හිතන්නේ කොහොඳයි කියලා ඒ කියන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය අඳුනගනවත් නැහැ. කවදා හරි කොයි මොහොතක හරි යන්නේ ද්වේෂයේ නැතුව මේක අඳුරගත්තයි කියලා හිතන්න අනේ විවේකයක් දුන්නොත් අපිට අපිට දරන්න බෑ මොන විදිහකින්වත් දරන්න බෑ ඉන්නේක ද්වේෂෙන් තොරව දැක්කොත් ඒකට කියනවා ඥානය කියලා. ඒ ඇති වෙන වෙහෙස ඉඳගෙන ඉන්නකොට මෙහෙන් නලියනවා මෙහෙන් නලියනවා ආනාපානෙත් එනවා. ওই දවල් ගොඩක් අපි ධර්ම සාකච්ඡා කරනකොට ඉදිරිපත් කළ දෙමන්නේ. අතන යනකොට මෙතන බලනවා. මෙතන යනකොට එතන බලනවා. මේ හිත මේ දාන දේවල් ටික දැකලා කිසිම විනිශ්චයකටපත් නොවි. මේක ඒ විදිහටම ලියන්න. ලියනකොට තේරෙයි ජීවිතේ මල් අපි විහිම්පල් කියන. මෙච්චර ලස්සන වෙලා භාවනා වැඩමුළුවට දැල්ල සක්මන් කරපන් කිව්වම මේ ඇවිදිනකොට ටික වෙලාවක් කරනකොට ඕමත් වෙනවා වගේ තේරෙනවා. එහාට මෙහාට පැද්දෙනවා වගේ තේරෙනවා. ගිහිල්ලා බුදිය ගන්න හිතෙනවා. ඉඳගෙන ඉන්නකොට ඔන්න ඒක පේන්නේ ඉල්ලන දේ. නැත්තම් ටික වෙලාවක් ඉන්නකොට මොන වුණාද කියලා දන්නේ නැහැ. හැම කෙනාම හිතනවා මේක මගේ දෝෂයක් කියලා. නමුත් පොදුවේ කමඨාන් සුද්ධ කරනකොට මම එකෙකුට බයින්නකොට අනිත් ඔක්කොටම කුචු කුචු ගාලා ඉනාවක් යනවා. අරූ ලියලා බැනුම් ආගත්ත ඉල්ලගෙන කෑවා. මටත් ওই ටික තමයි මන්නම් ලියන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඌ ඉනා වෙනවා. ඌත් එකයි උමු ඒකිත් එකයි. ලියන මනුස්සයෙක් මම බයින්නවා ටිකක් ඇදලා. මොකද එතකොට ඔක්කොටම මේක තේරෙනවනේ. හැබැයි මේ මනුස්සයා විතරයි අඩු ගන්න ලියන්න තරම්වත් අහිංසක වෙලා තියෙන්නේ. නිහඬ තරම්වත් නිහතමානී වෙලා තියෙන අනික් කට්ටිය අර ආණ්ඩියක් දෙන කැඳ හැලිය වගේ අරුගේ හාල් මිටෙන් කැඳ බොනවා. හැම කෙනාගේම හිත ඉච්චරයි. මෙතන කරන භාවනා කරපු ඒ පුංචි ආම්දුර ටිකට මං කිව්වා අනේ ආම්දුරනේ මේකට කවි පන්තියක් ලියන්න කියලා. ඒ ආම්දුරෝ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බෑ කිව්වා. පස්සේ කවි කිව්වා. එයාට කියනවා මේ කැලයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයෙකු ලෙසට වෙතට ඔබ හිත ගෙන යන්න හැකි වේද කරුණු කවි කර මට පවසන්න එලෙසයි ඔබේ හිත ඒ බව දැනගන්න කුළුමී හරකෙක් කුළු වෙලා ඉන්නකොට බොහෝම තාන්තයි වතුරේ läගගෙන ඔහේ ඉන්නවා. ගමකට ගෙනල්ලා බැඳපු ගමන් මේ කරදඬු කඩාගෙන වරමදු කඩාගෙන කුඤ්ඤේ කඩාගෙන යන්න හදනවා. ඒ වගේ මේ නටනට හිතපු හිත අර කෙලස් කැලෙන් එළියට අරගෙන සිල්වන්තයන් මැද සිල්ලුතුන් අතර කියලා හිත බැඳුත් කනුවක දාලා බුදුමාකාර දෙහිල්ල දඟලන බුදුමාකාර දෙහිල්ල කිසිම කෙනෙකුට කවදාකවත් ඒක විස්තර කරන්න බැරි තරම් මේ හිත සීතලට කැමති නෑ, පිරිසිදුවට කැමති නෑ, නිස්සද්දට කැමති නෑ, නිස්සල නිශ්චල භාවයට කැමති නෑ. එයා කිට්ටුම ළඟින්ම තියෙන හිලකින් රිංගලා එළියට යන්න හදන මීයක් වගේ අර විවේකේ කඩාගෙන පැනගෙන යනවා. ඉතින් අපි ලියන්නේ අර කඩාගෙන යන ටික ගැන විතරයි. කමඨාන් සුද්ධ කරනකොට කාටද යන්න පුළුවන් නම් අනේ මේ උත්සාහය නිසා මේ පිටිසෙට තියෙන සබහා ගෞරවය නිසා මට එක විනාඩියක් හුස්ම බලන්න පුළුවන් වුණා හුස්මේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි මෙන්න මෙහෙම මෙහෙමයි කියලා ඒ හිතපු ටිකේ හරගිය ටිකේ විස්තර ටික ලියන්න පුරුදු වෙච්ච ගම ඕනේ තරම් ක්‍රමසාවිදි කියලා දෙන්න පුළුවන්. හැම කෙනාම කරන්නේ බැරි වෙච්ච ටික ගැන කියනවා. එහෙම හිතියට ඉන්න බෑ. ඒක දන්නවා. යහන දෙයක් යම මාළුවේ කොට දැම්මට පස්සේ ඌට තියෙනවා. එහෙම සැපක්. කුළුමි හරකේ ගෙනලා ගමක බැඳලා පස්සේ ඒක එහෙම හීයට ගන්න බෑනේ ඒක. වල්ලලියක් ගෙනලා ගමට බැඳගත්තා කියලා හීයේ වැඩකට ගන්න බෑ. ඌ ගා කල් වෙනවා පුරුදු කරන්නේ. ඉතින් මේ ටික පුරුදු නොකර මරණ මොහොතට ගියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකො. මරණ මොහොත ගියාම ඔක්කොම නතර වෙනවා. ඔය ඇහි ඇහි දෘෂ්ටි වැහැපෙනීම නතර වෙලා යනවා. කන, නාසය, දිව, කය නතරුනාට පස්සේ ලෝකයා හිතන්නේ මැරෙලයි කියලා. නමුත් මේ භූතය මැරෙලා නෑ තාම. ඉතින් ළඟ ඉන්න කට්ටිය මූණ අට කරගෙන අඬාගෙන අනේ හොඳට හිටපු කෙනා අයියෝ බලන්නකෝ කල්ලතු මැරෙලා කියලා. දැන් මෙයාට කියන්න ඕනේ අර මිනිස්සු පිස්සු දෙයක්ව මම මැරෙලා නෑ කියලා කියන්න බෑ. ඉතින් එතකොට මේ මාසයක ඔළුවට මොනවද ඉන්න පුළුවන්? එනවමයි. ඒ එන දෙයට තමයි ඇදලා යන්නේ. අපිට කීතාගේ දිහිතට ඒ වෙලාවට මේ මේ දිවි ලෝකේ මතක් වෙනවා. නැත්තම් gedara අරක දේ මතක් මොන්නම දෙයක්වත් විශ්වාස නැහැ. ඒ නිසා දැන් මැරෙන්න අපා. දැන් මැරිලා පොඩ්ඩක් බලන්න මොකක්වත් නොකර ඉන්න ඉඳ දුන්නොත් මේ අවස්ථාවක් මෙයා පිණුම් ගහන හැටි. මෙයා වල් මීහරකෙක් වගේ නටන හැටි. ගොඩ දාපු මාළුවෙක් වගේ නටන හැටි. ඒක දකින්නකොට දකින්න නම් මොන තරම් සාසන ගැඹීමක් තියෙනවද මොන තරම් ලෑස්තිලා යන්න ඕනද මොන තරම් සතියක් තියෙන්න ඕනද මොන තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද මොන තරම් සීලයක් තියෙන්න ඕනද ඒකට ගිහිගෙන් එළියට එන්න තිබුණ ඥානෙමදි ඒකට මේක වෙනමම ඥානයක් ඒක හොඳයි ඒ ආරම්භ ධාතු වීදී කියන ආරම්භ ධාතු මිච්ඡා වායාමයට ගිහිගෙන් ඉක්මීම තමයි බෙහෙත මොකද ගිහිගේ නික්මිච්ච හිත මේ උදාසීන අරමුණක හුස්ම වගේ වම දකුණු වගේ උදාසීන අරමුණක කීකරු කළ නතර කරගන්න අර ඥාණයේ තිබුණාට මේක හරියන්නේ මේ ඥාණය පහළ වෙන්න ඒ ප්‍රායෝගික ප්‍රයත්නයතු කොහොමඩක්වත් හරියන්නේ ප්‍රයත්න කරපු හැම කෙනාට හරියන්නේ නැහැ හැබැයි හරියේ නැති එක්කෙනෙක්ව සබාවේ ඇත්තෙත් නැහැ අනිත් හරියේ එක චිත්තක්ෂණේ පමණක් හුස්ම හෝ වම දකුණ හෝ කෑම කනකොට කෑම කන බව හෝ දත් මදිනකොට දත් මදින බව හෝ දැක්ක හැටි ප්‍රත්‍යක්ෂ කළ හැටි පිරිසිදුව ලියලා දක්වන්න පුළුවන් නම් එයාට කියන්න බලම් පැහැදිලිවම ඔන දෙවෙනි මට්ටමේ වීරිය එයා අවදි කරගෙන තියෙනවා. ඒකට කියන්නේ උත්ප්‍රේරණය කරගෙන තියෙනවා. වීරිය කියන එක නැති එකක් නෙවෙයි අවදි කරගන්න එකයි තියෙන්නේ. ඉතින් අවදි කර ගැනීම සඳහා ආර විදියට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ධර්ම પરම්පරාවකුත් ඕන. ඒ වෙනුවට අපි ළඟ තියෙන මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව. ඒ කොච්චර ඒව බලවත් වුණා. මේ මිච්ඡා පක්ෂේ කොච්චර බලවත් වුණත් හරි මාර්ගය දැනගෙන කමඨාන සුද්ධ වෙලා කෙරුවොත් ඒ සම්මා මාර්ගයට වැටෙන්න වෙලාවක් ගන්නෑ. අකාලිකවම සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයක්. ඒ ඒ ඒ පින ඒ සාසනික සම්පත්තිය හැම කෙනෙක් ගාම තියෙනවා. නැති වෙන්නේ බැරි වෙන්නේ නෑ බෑ කියන අය ළඟ විතරයි. කවුරුර කියනවා මට බෑ මයි ළඟ නෑ කියලා ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ඉතින් ඒ කෙනාගේ වචනවල තියෙන සාපේ. නෑ මට පුළුවන් මම කරනවා කියලා ගත්තොත් කිසිම කෙනෙකුට තව කෙනෙකුට ඉස්සර පස්සර වෙන්න ඕනේ නෑ පටන් ගන්න පුළුවන්. ඒත් අපි මේ ලබන්නේ ඒත් අපි මේ ලබන්නේ මේ පග්ගහිත විරිය කියන එක. නැත්තම් නික්ඛම නෙක්ඛම ධාතු වීර්ය කියන එක මේ ගත්ත ධූරයේ ගත්ත භාර ධූරය බිම නැතුව ඔසවාගෙන යන වීර්ය. එහෙම නැත්තම් මේ හොල්ලන්න නැති කය තව එක චිත්තක්ෂණයක් හොල්ලන්න නැතුව ඉන්න. මේ වේදනා දෙද්දි වේදනා දිහා බලන තව එක චිත්තක්ෂණයක් හුස්ම දිහා බලන. මේ වේදනා දෙද්දි වේදනා දෙන කය දිහා තව එක වමක් තියෙනවා. තව එක දකුණක් තියෙනවා. කියලා ඒකම ගත්ත බර බිම දාන්න නැතුව ගිනියන වීර්යය ගත්තට පස්සේ ඒකේ පුද්ගලයාගේ වීරත්වයට බලපාන. මේ වීර්ය කියන එක පුද්ගල වීරත්වයට නැත්නම් පුද්ගලික පෞරුෂත්වයට කෙලිම බලපාන. ඉතින් අද එකම දරුවෙකුටවත් මේක බුද්ධි විඳින්න දෙමාපියෝ කැමති නැහැ. පන්ති කාමර කැමති නැහැ. ඒ දරුවට කරදර නොදී පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා තියලා හදන්න තමයි කැමති. ඉතින් ඒකට වැස්සක් වහපු ගමන් පෙන දාලා සෙම දාලා මැරලා යනවා. අවවා කරිච්චාම පුපුරලා මැරලා යනවා. ඒ මොකද මේ මේක දරන්න පුරුදු කරලා දෙන්නේ ඒක නැති කරන එකනේ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ දක්ෂකම කියලා තියෙන්නේ. ඉස්සර රජගෙදරේ ඉපදුච්ච රජදරුවට කියලා තිනවා අවුරුදු 3ක්වත් 4ක්වත් ගිහලා කැලේ ඉඳලා වරෙන් කැලේ ඉන්න පුළුවන් නම් විතරයි රජකම දෙන්නේ. එහෙම නැතුව නිකම් මේ අප්පගේ බුදුරට හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් අයන්නේ ඒකම දෙමාපියෙක්වත් කැමති නැහැ. ඒ වගේ දරුවෙකුට නටන්න ගෙන්නවාට එක තැනක ඉන්න උගන්නන්නේ. සක්මනක් කරන්න උගන ගන්න. ඉතින් ඒකයි ඉගැන්නේ යුත්ත බව දෙමාපියෝ දන්නෙත් නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්නෙත් නැහැ. ඒ කියලා දෙන්න ගියාම අලුත්ම දෙයක් වගේ. මේ ਸਰවචනාංශයේ අවුරුදු 2600ක් දේශනා කරපු දෙයක් මේ. එක සමත අනුග්‍රහිතය පිණිස එක ඉරියව්වක එක අරමුණක එක දේක හිත ඒකාග්‍ර කරගෙන ඉන්නවයි කියන එක මිනිස්යාට පමණක් කළ හැක්කක්. ගිහිගේ අතහැරපු අයට පමණක් කළ හැක්කක්. ඉතින් ඒක සාක්ෂාත් කිරීම සඳහා කරන පළවෙනි ප්‍රයත්නේ කාටවත් හරියන්නේ ඒ චේති කරලා කරලා කරලා කරලා යම් දවසක යෝගාවචරයට තේරුනොත් මට දැන් අඩු ගාණ එක දිගට හුස්ම රැලි තුන හතරක් බලන්න පුළුවන්. අඩු ගාණේ පියවර තුන හතරක් එකට තියන්න පුළුවන් කියලා ඒක පමණක් ලියන්න ඉගෙන ගන්න දවසක් හිතන්න. ඒකට බාධා කරපු දේවල් මොකවත් ලියන්න එපා. අපරාධේ තින්ත. අපරාධේ කඩදාසි. අපරාධේ කාලේ. හරි ගිය ටික විතරක් ලියන්න ගියාම කියන ඔන්න යාට සම්මා වායාම කියන නැති බැරි ගම් කතා කරන එක වෙනුවට ඇති හැකි ගම් කතා කරන. අපත් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක සාමත් සමතනුගහිත විතරයි. ඊට පස්සේ අපි විපස්සනා අනුගහිතයට යනවා. මේ ක්‍රම දෙයක් දිහා කොටු කරලා බලන්න හිටියොත් විතරයි අනිත්‍ය කියන එක පේන්නේ. පෙරහැර යද්දී Taman නිශ්චල වෙලා පෙරහැර දිහා බලන්න ඉන්නෝනේ පෙරහැරේ නැට්ටුම් බලන්න. Taman නටන්න ගත්තොත් බෑ. ඉතින් අන්නේ නතර කිරුවට පස්සේ පේනවා අපිට පේන්නේ නම් ස්ථාවර කරන්න හදනවා කියන නමුත් ස්ථාවර වෙන හිතට පේන්නේම අනිශ්චිත භාවය, අනිත්‍ය භාවය, නලියන බව. තියන්නම බෑ. තියන්නම බෑ. හිතුව පැතුව සියල්ලම සුන් වෙලා යනවා. අන්න ඒක හිතට වදිනකම් මේ නලියනකම කියන්නේ මට විරුද්ධව සටන් කරන දෙයක් නෙවෙයි. ලෝක ස්වභාවයේ මම මේක දිහා නොසැලී බලන් හිටියොත් විතරයි මට ලෝක ස්වභාවයේ චපල බව, වංචනික බව, ෂට බව, මායාවී බව තේරුම් අරගන්න. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ කොච්චර කාලයක් ඇයිද මේ යෝගාවචරයට මේක ප්‍රകൃතිය බව දැනගන්න. මේක තමයි සත්‍ය කියලා දැනගන්න. මේක තමයි මගේ හැබෑ නිවහන කියලා දැනගන්න. පව් ගෙවෙනකම්, කර්ම ගෙවෙනකම් එයා හිතන එක බාරගත්තොත් නෝන්ජල්කමක් වෙයි. බාරගත්තොත් වරද්ද පරද්දක් කරගත්තා වෙයි. පශ්චාත්තාප වෙයි කියලා ඒක තේරුම් ගන්න. අපි නිශ්චලව බලහින්දොත් පේන හැමදේම වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්නේ ඔක්කොම කර්ම ගෙවුනට පස්සේ තමයි. ඔක්කොම අර ආර්ය අෂ්ටාංග මාර්ගේ පෙළ ගැහුනට පස්සේ තමයි. ඉතින් අපි ඒක කතා කරමු හිට වෙනකොට ඒ නිසා මේ තාක් මට්ටමකින් අද දවසේ ධර්ම දේශනාව නැත කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ඇහිච්ච දේවල් Taman මේ කරගෙන යන වැඩපිළිවෙලට නිසකව නොබියව සද්ධාවෙන් ඉදිරියට කරගෙන යන්න සත්‍යමත් වීමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා